ගරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ආනන්ද අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ක්‍රමයෙන් මේ සූත්‍රය අනුව දසුත්තර සූත්‍රය අනුව අපි ටික ටික ටික ටික ගැඹුරකට අඳ ගහගෙන යනවා ඒක හරියට මේ භාවනා වැඩමුළු අපි දිගින් දිගට භාවනා කරගෙන යනකොට ඊගාවට අර පුරුදු පුරුදු පාඩම් පන්ති වල ඉඳගෙන අමාරු අමාරු පාඩම් පන්ති වලට අණ ගන්න යනවා වගේ හරියට මේ මිහින්තලේ නගිනකොට පොඩි දරුවෙකුට ඇඟිල්ල අල්ල ගන්න කියලා එමීට මීට ඒ දරුවා අර පොඩි පොඩි පඩිනේ තියෙන්නේ තමන්ම පුරුදු කරන්න පුරුදු වෙනවා වගේ අපිට පොඩි ඇඟිල්ලක් දීලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉස්සරලා වඩිනවා. ඉතින් අපිට සිද්ධ වෙනවා ඇඟිල්ල එල්ලිලා පුළුවන් විදිහට මා වඩාගෙන යන්න කියනවා වෙනුවට අර පොඩි පොඩි padi නැගගෙන යන්න ඕනේ. අන්න එහෙම ගමනක් තමයි මේ සාසනය කියන්නේ. ඉතින් ඒක නිසා අර මෙතෙක් ගිය වැඩපිළිවෙල එනතම මේ දසුත්තර සූත්‍රයේ මුලින් ඉඳලා ආපු පියවරවල් ටික බලනකොට මේක ඉච්චර අමාරු නෑ. නමුත් අලුතෙන්ම ආපු කෙනෙකුට නැත්තම් මේකෙන් පටන් ගන්න නම් අමාරුයි. ඉතින් ඒ නිසා සාරිපුත්‍ර සාංශය අහනවා මේ ශාසනයේ විනිවිද දකින්න අමාරු දේ මොකක්ද කියලා. මෙතෙක් අපි බය ඇරලා විශ්වාසය ඇති කරගෙන අදාන අදාන පෙන්නනවා හරහා දකින්න බැරි විනිවිදින්න බැරි දුප්පට විජ්ජ කාරණාව මොකද්ද කියලා උන්වහන්සේ අහනවා ඊට පස්සේ කියනවා උත්තරයක් දෙනවා ආනන්තරික චේතෝ සමාධි අපේ හිතේ එක දිගට පවතින හිතේ සමාධියක් තියෙනවා නම් ඒක තමයි විශ්වාස කරන්න බැරි දේ. මොකද ඒ තරම්ම හිත චපලයි. හිත මේ මේ දුවනවා. ඒ නිසා කාටවත් හිතෙන්නේ මේ තරම් කරදරකාරී ජීවිතයක් ගත කරන, මේ තරම් අසහනකාරී ජීවිතයක් ගත කරන, මේ තරම් ආතතිගතක ජීවිතයක් ගත කරන කෙනාට අතරක් නොතබා හිතේ පවතින සමාධියක් පිළිබඳව හිතා ගන්නවත් බැහැ. ඒ නිසා ඒ කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් පිළිගන්නවා, සරුවච්චන් වහන්සේත් පිළිගන්නවා මේ ආනන්තරික චේතෝ සමාධිය කියන එක අතරක් නොතබ එක දිගටම හිතේ පවතින සමාධියක් පිළිබඳව කෙනෙකුට හිතා ගන්නවත් බෑ මොකද ඒ තරම් අපි පෙළෙනවා හරියට පොරි ටිකක් මාළු ඉන්න වතුරට දැම්මොත් ඒ පොරි වලට මාළුවා ගහන්නේ කොහොමද මාළු රෑන? ඒ වගේ තමයි අපේ මුළු දවසම. කොහෙන් පටන් ගන්න කොහෙන් ඉවර වෙනවද දන්නේ මාළුවන්ට පොරි දැම්මා වගේ එහෙන් වදිනවා මෙහෙන් වදිනවා එහෙන් වදිනවා මෙහෙන් වදිනවා උදේ නැගිට්ට ඔන්න හැන්දා වුණා. එච්චරයි අපි දන්නේ. ඉතින් ඒ වගේ කාට හරි පුළුවන් නම් උදේ නැගිටිනකොට ඇති කරගත්ත මේ සතිය එවන තමයි සමාධිය හැන්දාවට නිදා ගන්න යනකම්ම අතරක් නොතබ පවත්තන්න. ඉතින් ඒක හිතන්නවත් තමයි. දුප්පටි විඥාය. නමුත් මේ මෙතෙක් ආපු පාර එහෙම නැත්නම් අපි මේ කාරණාව දසුත්තර සූත්‍රයේ එකේ කාරණා 10න් හත් වෙනියට තමයි මේ සාරිපුත්‍ර සාංශය පෙන්නලා තියෙන්නේ. ඊට ඉස්සලා තියෙන කරුණු 6 අපි නැවත පොඩ්ඩක් සීපත් කරගත්තොත් අපි ඒ සඳහා මේ මනුස්ස ජීවිතේදීම මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයෙම මේ පෞල් දරුවන් රකින්න එහෙම නැත්නම් මේ එදිනදා ජීවිතය ගත කරන අයටම මේක ගැන බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. මේක ගැන Taman අත්දකපු දේවල් හරහා මේකට උපරිමයට යන්න බැරි වුණාට මේක රංකිටිකට ගාලා පෙන්වන්න පුළුවන්. මේක කළ හැක්කක් වඩ පෙන්වන්න පුළුවන්. අපි නැත්තම් මේ කියමු මේ ආනන්තරික චේතෝ සමාධිය කියලා කියන්නේ අරිහත් ඵලයේ. රහත් මාර්ගේ. නමුත් අපි ඒක මේ යන්න හදනවා කියන එක නෙමෙයි. ඒක ක්ෂණ මාත්‍ර වශයෙන් ගන්න පුළුවන්. එහෙම නැත්තම් ඒකට අපි දැනටවත් ගිහිල්ලා තියෙන්නේ. නමුත් දන්නේ කොහොමද අපි ඒක මේ දී යති කාරණා කාරණා අනුවත් අපේ අන්වේ ඥාන ණය විපස්සනාව අනුවත් නැත්නම් අපි භාවනාදී අත්දකින යම් යම් කාරණා අනුවත් කොහොමද මේක ස්ථිරවම ඇති කරන්න මට පින් තියෙනවා මම ළඟ අත්දැකීම තියෙනවා මම දැනටමත් කරලා තියෙනවා කියන විශ්වාසය ඇති කරන්නේ ඒක තමයි බණක් කියන එකේ වටිනාකම අපි ළඟ දැනට තියෙන මේ හැකියාවත් අපි ඒක තවත් මේ අතනින් මෙතනින් తాවකාලිකව ණයට වගේ ගත්ත මේ දේ ජීවිත බුද්ධියට සින්න කරගන්න මේ හරි දේ දැනගෙන ඒක තව දියුණු පවණු කරන්න ඕනේ අනේ එවැනි මේ විනිවිදෙන්න බැරි හිතා ගන්නවත් බැරි මෙවැනි தත්වයකට යෑම සඳහා උඟක් උපකාර කරන ධර්මයේ තමයි අප්‍රමාද. බහුකාර්ය ධර්මයේ තමයි නිතරම අවදියෙන් ගතකරනද ප්‍රමාද වෙන්න එපා. කලීතු යුතුයකම් වලට විතරක් නෙවෙයි තමන්ගේ සිදුවෙන නොහොඳ නොහොබිනා වැඩ තියෙනවනේ. නොකට යුතු වැඩිය අනේ නොකට යුතු වැඩ නොකර සිටීමේදී වසංගන්න එපා. පුළුවන් තරම් බලන්න අපි කොච්චර හොඳ වැඩ කරත් ඒ පැත්තෙන් අපි සම්මාන ලැබලා තිබුණාත් තමන්ට හැමදාම තමන් අතින් දැන හෝ නොදැන සිදුවෙන දුෂ්චරිත නොහද නොබිනා වැඩ නොකඩු වැඩ මොනවද කියලා දැනගෙන ඒක නොකර සිටීමට උනන්දුවක් කොච්චර තියනවද එහෙම නැත්නම් ශික්ෂණයක් කොච්චරක් තියනවද අවධියක් කොච්චරක් තියනවද අපි ඒකට බුදුන් පිහිට කර ගන්නවද ධර්මයේ පිට කර ගන්නවද සංඝයා වහන්සේ අපිට ඉන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අපි පිට කරගෙන ඒ මේ නොකල යුතු නොපනත්කම් නොකර සිටීමට අපි කොච්චර උනන්දුද කියලා බැලුවොත් හැම කෙනෙකුටම මීට වැඩිය පටිතද කරගන්න පුළුවන් ඒ ප්‍රතිතද කරන්නේ අපි බුදුන්ට සාක්ෂි වෙලා ධර්මයට සාක්ෂි වෙලා සංඝයට සාක්ෂි වෙලා. ඉතින් ඒක බෑ කියනවා නම් යාට අපි කියනවා ප්‍රමාදේ වැටිලා, මදේට වැටිලා, මාන්නයට වැටිලා යාර කරගන්න බෑ. නමුත් ඒක හදන්න ඕනේ, අප්‍රමාද වෙන්න ඕනේ. මද මාන නැති කරන්න ඕනේ කියන හැඟීම ගත්තොත් ඒ ඒ අප්‍රමාදී අවබෝධ කරන අප්‍රමාද වෙන්න ඕන කියන එකේ ඉෂ්ටි පුරුෂ ගතියක් නැහැ. මේ බාලයා මේ මහල්ලා මේ මැද මොහිම ගතියකුත් නැහැ. එහෙම නැතුව මේ ත්‍රිපිටකය දැනගෙන විනයාකරකව අරණ්‍ය වාසී වෙන්න ඕන කියලා දෙයක්වත් නැහැ. Taman ඉන්න තැනින් ප්‍රමාදයට අයින් කරගෙන අප්‍රමාද වෙන්න ඕන කියන එක දන්නවනම් හැම කෙනාටම ඉන්නවට වැඩිය අප්‍රමාද වෙන්න පුළුවන්. ඉතින් ඒ අප්‍රමාදයේ ලබා ගැනීම සඳහා වැඩි යුත්ත මොකක්ද කියලා සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා නිටතරම සතිමත් වෙන්න. සතිමත් වෙනවා කියනකොට ඉන්න ඕනම ඉරියව්වක මගේ හිත නන්නත්තර නොවීම සඳහා හිත ඇදබැඳ තබා ගත යුතු අරමුණ නිතරම අස්පනා අපිට තියෙනවා. ඒක පිළිබඳ සැක තියෙනවනම් නන්නත්තර. ඒක තියෙන සැක තියෙනවනම් අනාතයි, අසරණයි. නිසා හැම ඉරියව්වෙදීම දැනගන්න ඕනේ මගේ හිත පවතින්න ඕනේ මේකේ. ඒකදී බුදුරජාණන් වහන්සේ අපට අරණ්‍යගත වෙලා, රුක්ක මූලගත වෙලා, ශූන්‍යාකාරගත වෙලා වාඩි වුණොත් ආනාපාන යෝජනා කරනවා. යම් විදියකට හොඳ සක්මන් මඩුවක් හම්බ වෙලා යන බව දන්නවනම් ගච්ඡන්තෝ වගච්ඡාමි පජානාති මම දැන් ඉඳගෙන නෙවෙයි මම දැන් යමින් ඇවිදිමින් ඉන්නවා එතකොට මේ ඉඳගෙන ඉන්න සංඥාව නෙවෙයි තියෙන ඇවිදින සංඥා එතකොට මට වම තියෙනවා දකුණු තියෙනවා තේරෙනවා දන්නවනම් ආ ඒක තමයි එතන හිත බඳින්න ඕන තැන නැත්නම් හිතට තියෙන හවුහරණ හිතට තියෙන ക്ഷേම භූමිය හිතේ තියෙන නිර්මල තන. ඒක දන්නේ නැත්නම් ඉතින් කොච්චර සක්මන් කරත් ඇති වැඩක් නැහැ. හිත මිනිස් කාර්ය යොදු යුතු තැන දන්නේ නැත්නම් සක්මනේදී විස්තර ගොඩක් පස්සේ තියෙනවා. නමුත් හිත යොදන තියෙන මම ඇවිදින බව දැනගන්න ඕනේ. අපි හිතමු බත් කරනවා. ඊට කනවා බව දැනගන්න එක. වැසිකිලි කරනකොට වැසිකිලි කරන බව දැනගන්න. ඉස්සරහට යනකොට ඉස්සරහට යන බව දාන්න. පස්සට යනකොට පස්සට යන බව දාන්න. අත නමනකොට නමන බව දාන්න. දිගානකොට දිගාන බව දාන්න. නිශ්ශබ්ද වෙනකොට නිශ්ශබ්ද වෙන බව දාන්න. කතා කරනකොට කතා කරන බව දාන්න. ඉතින් අන්නේ ඒ ඒ වෙලාවේ තමයි චේතනාපූර්වක කරන වැඩේට හිත සතිය යොදවන්න දන්නවනම් උදේ ඉඳලා හැන්ද වෙනකන් උගුරට හොරා බේත් බීමක් නැති බව තේරෙයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන වැඩ යන්න ඇරලා පිටිපස්සෙන් ටෝච් එක කරා යන්න වගේ ආ මම දැන් අත නමනවා මම දැන් අත දිගාරිනවා මම ඉස්සරහ බලනවා මම පැත්ත බලනවා ආදි වශයෙන් මේ සෑම කාරණාවක්ම බුදුහාමුදුරුව අපට සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙනවානේ ඉස්සරහ බලනකොට පැත්ත බලනකොට ඉස්සරහට යනකොට පස්සට යනකොට අත නමනකොට අත දිගාරනකොට කතා කරනකොට නිස්සද්ද භාවය වෙනකොට පාත්‍ර සිවුරු දානකොට පින්න පාතේ වළඳනකොට වචනයක් වචනයක් පාසේ දීලා තියෙනවා ඉතින් ඒ ඒ අතරමැද අපි වෙන දේවලුත් කෙරෙනවා ඇති ඒ කෙරුණට ඉඩ පාඩුව තියෙනවා නම් මෙන්න මේකයි මගේ සරණ මෙන්න මෙතනයි මම හිත පැවැත්විය යුත්තේ. මගේ මානසික කාර්ය මෙතෙන්ට යන්න ඕනේ කියලා ඒ කරන ප්‍රයත්නට අපි කියනවා සතිපට්ඨානේ සතිය පිහිට වීම. ඉතින් උඟ දෙනෙක් ඕක හිතාගෙන ඉන්න මේ ඉඳගෙන අතක් උඩ අතක් යන ඇද්ද ගහගෙන ඉන්න එක තමයි සතිපට්ඨාන කියන්නේ. මේ නෙවෙයි දවස පුරාවටම කරන හැම වැඩකදීම පරියන්කේ සක්මනේ පිටදි කියන බුලන්දාන් චේතනාපූර්වක කරන වැඩේ කරන්නේ. බලන්න අපි කවදාකවත් ඒක දන්නේ නැහැ නුඟක් කාලවට කරන වැඩේ පැත්තකදීදී වෙන වැඩකට හිත යොදලා ඉතින් හැම තැනම හදිසි අනතුරු කරන වැඩේ එකක් නම් අපි හිතනද අපි මල්වට්ටියක් හදනවයි කියලා වතක් ඉතින් කතා කරන්න හොඳ නෑනේ ඒකට මල් වලට කෙලවිසි වෙනවනේ ඒ නිසා කට කට වහන කරන්න ඒක කරන්න ඉස්සලා අද්දක හොදා ගන්න මල් ටික හොදා ගන්න වාජනේ හොදා ගන්න ඉතින් ওই ටික දන්නේ නැතුව හරියට මට කතා කරනවා අපි මල් දිනනවද පොල් ගෙනවද පහන් ගෙනවද කච කච කච කච කච ගාර මල් පහන් එක ඉස්සරහින් ඉඳගෙන කතා කරනකොට බුදුහාමුදුරන්ට මල් පූජාන්නේ කෙල පූජාවක් කරන්න මල් වට්ටිය හැදුවට පස්සේ නහයෙන් පල්ලෙහාට අල්ලන්න එපා උඩ තියාගන්න මොකද හුස්ම වැටෙනවා හුස්ම වැටෙනකොට ඒකට නාලිය සවුත් වෙනවා අර ලස්සනට පිපිච්ච මලනේ ඉතින් ඒ නිසා අපි ඒක දන්නවනේ සමහරට මොකෝ අඩම්බදිනේ සමහරට වටතිරා දිනවා. ඒ මොකද ඒ වැඩේ විතර මේ මල් පූජා කරන් කියලා අපිට හම්බ වෙන ලාභය සත්කාරය සම්මානය ඇසිලෝකයක් නැහැ. ඒක කරනකොට දෝතිම කරන්න. වෙන කෙනෙක් එක්ක කතා කර කරනවායි කියලා කියන්නේ කිටි කලෙයි ගොම කඳුලයි. බුද්ධ වන්දනාවට ගිහිල්ලා කතා කර කර ඉන්නවයි කියලා කියනවනම් ඉතින් ඒ කියන්නේ දන්නේ නැහැ මේ පන්සල් ගියේ මොකටද කියලා. ගිහිල්ලා කුණු කන්දල් රාශියක් කුලේ දාන අර ගෙදර කුණු කන්දලුයි මේ ගෙදර කුණු කන්දලුයි ඔක්කොම වල්පල් හැලි තමයි පන්සල තමයි ඒ ඔක්කොම කුණු එකතු කරන තැන. ගිය වෙලාවකට එනකන් කට හොල්ලන්න නැතුව එනවනම් අඩු ගානේ කෙල වැටෙන්නේ නැහැ නේ. කාටවත් තේරෙන්නේ මේ කතා කරනකොට කොච්චර සය රෝගේ පැතිරෙන්නේ කතා කරනකොට කෙල විසින එකේ. හිම්බිරිසාව පැතිරෙන්නේ කතා කරනකොට කෙල විසින එකේ. ඒ නිසා මොකවඩ බබ්බඳගෙන ඉන්නේ. මොකවඩ බැරි නම් සතිය පිටවන්න. අපි ඇයි හොඳයි ඒ කරන්න ගිහිල්ලා කොච්චර ලෙඩ පතුරව ගන්න කොච්චර කෙලෙස් ඇති කර ගන්න ඒ නිසා වැඩක් කරනකොට මේ වැඩේ දෝතිම්ම කරන්න අපිට හැම වෙලාවෙම කරන්න බෑනේ අපි කරනවා ආගමික කටයුත්තක් කරනවා මේකට වත කියන නම පාවිච්චි කරනවා වතක් කරනකොට දෙක තුනක් පටලවා ගන්නවා එතකොට ඒකට සතිය පිහිටවනකොට මලක් පූජා කරත් පැන් කන්දලක් පූජා කරත් පින්ඩපාතයක් පූජා කරත් කොයි දේ පූජා කරත් සතියින් කරන්නේ ඒ පූජා කරන දේ නෙමෙයි පින් සිද්ධ වෙන්නේ පවු නොකර සිටීම. කිසි දෙයක් නලියන්නේ කවුරු හරි ඇහුවත් මේ මේ මල්ලික පැත්තක තියලා වචන කතා කරලා මල්ලිකට අත තියනවා මිසක්කා. දැන් එහෙම නෙවෙයි මල්වත් යතකලා සාදු සාදු සා සාදු සාදු සාදු කියනවා බම්බර ලෝකෙට ඇහෙන්න ගගා. බුදුහාමුදුරේ හිටියන නැගිටලා දුවනවා. මොකද ඒ තරම් අපි සරුවචනාංශේ නිස්සද්දතාවයට කැමතියි. ඒක නිසා නිස්සද්දව බොහෝම පැවතිල්ලේ සතියෙන් වැඩ කටයුත්තක් කරන්න ගැන එක මල පූජා කරත් එකයි වැසිකිලි කියලා මල පහ කරත් එකයි. ඉතින් උංගෝ දෙනෙක් දන්නේ ඒකට ආසාවෙන් එනව පන්සල්. ගිහිල්ලා එනකොට ගේන්නේ පුදුමාකාර කුණු කන්දල් රාශියක් එකතු කරගෙන මොකද ඒ වැඩේ සතියෙන් කරන්න දන්නේ නැහැ. ඒ නිසා කොයි වැඩේ කරත් කමන්නේ ගෑනු වැඩ කරන්න, පිරිමි වැඩ කරන්න, කොයියෝ ගොවිතැන් කරන්න, මෙකැනික්ලා මෙකැනික් වැඩ කරන්න, ඩ්‍රයිවර්ලා ඩ්‍රයිවිං කරන්න කරන දේ සතියෙන් කරන්න. ඔක්කොම නෙමෙයි පොඩ්ඩක්. දවසට වෙනදට වැඩි පොඩ්ඩක් සතිය අධිෂ්ඨාන කරන්න. එතකොට අප්‍රමාදයට ඉඩ ලැබෙනවා. එතකොට මේ සාරිපුත්‍ර සංසිඳන කරනවා. අපි ඒ කටයුතු කරනකොට දැන් සතියෙන් කරනකොට වැටහෙන දේ තේරෙනවනේ. සතියෙන් පිඟානක් හොදනකොට ස්පර්ශය තේරෙනවා. කතා කරනවා නෙවෙයිනේ සද්දානවා නෙවෙයිනේ රූප වලන නෙවෙයිනේ ආ එතකොට තියෙනවා මේ පිඟාන හොදනවා මෙන්න ස්පර්ශය එතකොට මේ ස්පර්ශය තමයි අපි ඒ සතිය පිහිටීම සඳහා වැඩි පටන් ගන්න තැන ආස්වාසේ පටන් ගන්න තැන ස්පර්ශය ප්‍රස්වාසේ පටන් ගන්න තැන ස්පර්ශය රෙද්දක් පෙලෙලක් හොදනවනම් පටන් ගන්න තැන කොහොමද අපිට ස්පර්ශය ලැබෙන්නේ කියලා ආත්පසින් දතේිත දැනගන්න නම් ගොඩාක් එකමල්ලේ දාගන්න එපා එක සැරයකට එකක් කරන්ද ඒ කරනකොට තමයි අත් විඳින්නේ මොකද්ද අත් දකින්නේ මොකද්ද කොහොමද දන්නේ මම වෙන දෙයක් කරන්නේ මේක කරන්නේ කියලා ඒකට මේ අපි ඒකට තියෙන ස්පර්ශය තමයි අපි පාවිච්චි කරන්නේ නිසා ආනාපාන ගැන කතා කරනවා නම් මට ආනාපානයේ ස්පර්ශ වෙන්නේ නාස්පුඩුවේද උඩුතොලයේද දකුණු පැත්තේද වම් පැත්තේද කියලා ටික වේලාවක් යනකොට ස්පර්ශයලු අහුවන අල්ලන්න පුළුවන් හැබැයි ඒකට අල්ලන සුභියෙන් බලන්න ඕනේ අපි දවල්වල ගොඩාක් රණ්ඩු කරන්නේ. ආසස් ප්‍රසවාස කරනවා කොහෙදෝ ගැන කතා කරනවා. මම ආනාපාන භාවනා කරනවා මට කඳ වේදනාවක් ආවයි කියන. ඉතින් කන රත් වෙන්න දෙයක් ගහන්න දෙනවා. මේ ආනාපානේ නම කියලා අතර මෙතන ලඳු ගානේ ඇවිදිනවා. මොකද මේ කතා කරන මාත්‍රකාවේ ස්පර්ශයට හිත දාලා කතා කරන්න දන්නේ නැහැ. එනිසා අපි එකක හරි දවසකට යමක් කතා කරනකොට කියනකොට ඒ කියන අරමුණ මේකයි මෙනෙහි කිරීම මේකයි මට ස්පර්ශ වැටුනේ මේමයි. ඉතින් එහෙම 1 2 3 4 මේක රැල් බුරුට ඇරලා නිකන් කොණ්ඩේ ගැට ඇරලා පීරගත්තා වගේ සුද්ධ කරගත්තට පස්සේ කතා කරනදී හරීම ඍජුයි. එයාට එතකොට මේ මුගාක් වල්පල් වල්පට වල්පට අරන් කතා කරන්න ඕනේ හිතටත් සම්බන්ධ එච්චරයි වෙන කෙනෙකුට සම්බන්ධ එච්චරයි. ඉතින් ඒ නිසා ඒක සාරිපුත්‍ර සාන් සදාහනේ හොඳට දැනගෙන කරන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ ආචහිට්ටිය ගුණා බැඳා වගේ මීහරක් නාසන උදාගත්ත මීහරක් වැඩ කරුවාගේ වැඩ කරන්න යන්න එපා. පුළුවන් ඉඩක් හම්බ වෙච්ච ලාවේ කරන දේ වතක් කරන විදිහට වගේ මෙන්න මේ කරනකොට මට මේ ස්පර්ශය තියෙනවා. ඒක වෙන දෙයක් පාට කරන මේ ස්පර්ශය තියෙනවා කියලා මේ ස්පර්ශේ કોઈ ස්පර්ශද අපිට ruci මනාපේ ඇති කරන්නේ કોઈ ස්පර්ශද අපිට අරුචි අමනාපේ ඇති කරන්නේ කියලා දැනගත්තා නම් අපායයි දිවි ලෝකයයි අල්ලගතයි. કોઈ ස්පර්ශය හෝ තමයි අපනාපය මේ අකමැත්ත අමනාපේ පහළ වුණා නම් ඒ චිත්තක්ෂණේ අනිවාර්යයෙන්ම අකුසල රැස් කරනවා යටට අදිනවා. કોઈ චිත්තක්ෂණේ හෝ මනාප වෙනවනම් ඕන දිවි ලෝකේ හම්බ නැහැ. හැබැයි නිවන නෑ ওই දෙකේ. නිවන දකි තියන්න නම් අමනාප වෙනකොට ස්පර්ශයත් එක්කම අමනාපේ තේරුම් ගන්න ඕනේ. මේකට මනාපේ ස්පර්ශයක් මේක අමනාපේ ස්පර්ශයක් කියලා. ඒක වෙන්න නම් අඩු ගානේ තොයරුම් බේරුම් පටලවා ගන්න. තෝටලා බේරලා එක වැඩකට තමන් ස්පර්ශ කරන්නේ ඒකයි ඒක බුදුහාමුදුරුවෝ අපිට කියලා දීලා තියෙන දෙයක්. මොකද දෙයක් පිළිගන්න කැමති නැතුව ඇති. නමුත් එක වැඩකට අපි ස්පර්ශ කරන්නේ ඒකයි. අන්නේ ස්පර්ශය මොකද්ද කියලා දන්නවනම් තමන් තමන්ගේ ආත්මය කණ්ණාඩියක් ඉස්සරහට ගියා වගේ දකින්න. අන්නේ ස්පර්ශය හැම වෙලාවෙම මනාපමනාප දෙකට වැටෙනවා. ඒ මොකද අපි කලින් ගත්ත අපේ අගයන් ආඩම්බරයෙන් හැටියට. ආන්න ඒක දැනගත්තොත් අපිට පේනවා ස්පර්ශය නිකන් ඇවිල්ලා යන්නේ හැම ස්පර්ශයක්ම අපිව කුප්පනවා. අපිව අවුස්සනවා. එක්කම නාපේනවා එක්කම අමනාපේනවා. ලස්සන වැඩක් දකීවි. මනාප අමනාප නොවන ස්පර්ශ මතකෙට යන්නේ ඒක හරි ලස්සන වැඩක්. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරනකොට මතකෙට යන්නේ අපි කටවුල් කර කර එක එකනට කියන්නේ, කවි ලියන්නේ, පද බඳින්නේ ඔක්කොම කරන්නේ මනාපමනාප තීව්‍ර වෙච්ච තැන විතරයි. ගෝක් ස්පර්ශ තියෙනවා මනාපත් නැහැ අමනාපත් නැහැ. ඒකට මනාපමනාප කියලා සරුවචනංශය සඳහන් කරනවා. ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මනාපමනාප දේවල් කම්මැලි, නීරසයි, මතකෙට හිටින්නේ නැහැ. උනා නැහැ ගාණක් නැහැ. මොකද එතන කෙලෙස් නැහැ. ඒ නිසා ස්පර්ශයන් එනේනකොට ඒකේ තියෙන මනාපමනාප දෙක ඉසල ස්පර්ශල් ගන්න ඕනේ. පුළුවන් වෙලාවක. අත්දැකීම අපි කියන එකට. අත්විඳීම කියනවා. ඒක එන්නකොටම ඒකත් එක්ක තියෙන මනාපමනාප දෙක අල්ලන්න පුළුවන් වුණොත් අපිට තේරේ ආනාපානේ පැය ගණනක් කෙරුවට මනාපමනාප පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ආනාපානේ රුචි නැහැ. ඒක වැඩක් කියලා තේරෙන්නේ නැහැ. එතකොට එන සද්දේට අමනාපයවත් හොඳට මතක තියෙනවා. ඒතකොට වේදනාවක් කියලා අමනාපය අහනොත් හොඳට මතක තියෙනවා. මොකද අර ආනාපානෙන් අපි කුප්පන්නේ නැහනේ. ආනාපානේ මනාපමනාප නැහැනේ. දැන් බුදුහාමුදුර අපි කොටු කරලා කොටු කරලා මනාප ස්පර්ශ අමනාප ස්පර්ශ දැනගන්න කියනවා. දැනගන්නකොට නොදැනීම අපිට සිද්ධ වෙන්නේ මේ අතරමැද මනාපමනාප දෙක මැද තියෙන ස්පර්ශයක් තියෙනවායි කියලා ලුණු මිරිස් කන මොලයක් තියෙනවා. උකුණු ඔලුවක් තරම් මොලයක් තියෙනවා නම් තේරෙනවා. අන්න එතෙන්ට ගෙනියන්නයි බුදුහාමුදුර මේ මනාපමනාප දෙකට සාසව උපාදානීය ආශ්‍රව ධර්ම ඇති කරන උපාදාන කරන ස්පර්ශ අල්ලන්න කියනවා. අල්ලනොත් තේනවා මේ දෙකටම නැති ස්පර්ශ වර්ගයක් තියෙනවා. ඒක කෙලෙස් උපදවන්නෙත් නෑ, මතකයට යන්නෙත් නෑ, කතන්දර ගොතන්නෙත් නෑ, සම්පප්පලාප කියන්නෙත් නෑ. ඒ දන්නෙත් නෑ. එහෙම දෙයක් තියුණොත් දන්නෙත් නෑ. මොකද ඒක මේ ඒ ස්පර්ශය ස්පර්ශ කරන්නේ නෑ වාගේ. බුදුහමරගේ වචනෙන් කියනවා. මනාපමන අප දෙක මැද තියෙන ස්පර්ශ ස්පර්ශ කරන්නේ නැහැ. මොකද අපේ හිත අල්ලන්නෙම එක්ක මනාපේ එක්ක අමනාපේ. ඒ නිසා එනේන මනාපේ කියන්නේ අමනාපේ පුළු පුළුම් වෙලාවේ නම් කරන්න. මෙනෙහි කරන්න. සත්‍යමත් වෙන්න. අප්‍රමාද වෙන්න. එතකොට තේරෙයි මැද කෑල්ල. එතකොට තමයි තේරෙයි අපි දේන්ද්‍ර හැන්දනකම් පැය 18ක් වැඩ කරන මිනිස්සු කියලා කියන්නේ. පැය 6ක් බුදිය ගන්න. ඒ පැය 18න් අපි දරුවන් වෙනුවෙන් රසාව වෙනුවෙන් নানা ආකාර දේවල් කරාට පුළුවන් පැය විනාඩි 10ක් අරගෙන. හිස් හි විවේක තියෙන විනාඩි 10ක් ගන්න. මේකේ මනාප තියෙන ස්පර්ශ ටිකයි අමනාප තියෙන ස්පර්ශ ටික අරගත්තොත් පෙනෙයි වැඩි වේලාවක් තියෙන්නේ මනාපමනාප නැති මධ්‍යස්ථ ස්පර්ශ. ඒක මෙතෙක් කල් අහුවෙලා නැහැ. මොකද ඒක තණ්හාව ඇති කරන්නේ. ඒක මාන්නය ඇති කරන්නේ. ඒක මම ඇනේ ඇති කරන්නේ. නමුත් එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඒ නිසා මනාපමනාප දෙක දැනගෙන ඒක පොඩ්ඩයි දිනේ බය වෙන දෙයක් උත් නැහැ. ඒ ටික දැනගත්ත ගමන් ඒ දෙකට අදාළ නැති දේවල් අහුවෙන්නේ නැති මැද තියෙන දී අහුනොත් ඔය අපි කියන වැඩ බහුලකම කියන කතාව අම්මුම බොරුවක් බව තේරෙනවා. අපේ ජීවිතේ වැඩ බහුලයි යුතුයකම් බහුලයි එකහැර 10ක් 15ක් කරන්න තියෙනවා කියන කතාව තන්නේ කර මේ මමයා ලොකුයි කරගන්න කියන කතාව. ඕනම කෙනෙක් කැමතියි කියන්න මට මොකක් කරගන්න බෑ අර වැඩේ සිනවා මේ වැඩේ සිනවා කියලා කියන්නේ මමත් පොරක් මමත් අයියා මමත් අක්කා කරගන්න කරන කතාවක් මිස කිසිම කෙනෙකුට කරගන්න බැරි වැඩ තෝක සංසාරේ වෙන්නේ නැහැ. එන්නේ කරන්න පුළුවන් හරිය තමයි ඒ ටික ඒක රාත්තල් ගන්න දැනගෙන කරන්නේ. කරන බලන්න පුළුවන් වෙච්ච වෙලාවක අරගෙන ස්පර්ශ නොකරන ස්පර්ශ රාශියක් තියෙන තමයි කය හිත තැන දෙන්නේ. අන්න ඒක අල්ලගත්ත දවසේ ආර තේරෙයි. ඒක මෙච්චර පහසුවෙන් තියේදී මේ මනාපමනාප දෙන ස්පර්ශ වලට දුවන්නේ අස්මිමානය මම වෙමි කියන මමයා පෙන්නඳ කැපී පෙනෙන්න අඳුර පාණ්ඩ අනික් අයට වැඩිය මම ලොක්කා කියලා පෙන්වන්න හදන දැඟලින්න. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි කියන මේ භාවනා කරන අය අතර අපි පුළුවන් තරයක අඩු කරගන්න. භාවනා කරන අය අතර අපි ඔක්කොම සුදු අඳිනවා, ඔක්කොම බාපණයක් දානවා, ඔක්කොම එක හැලියපත් කරනවා, ඔක්කොම එක වැදුළු බුදියන. ඒතර උතර නෑනේ මේ අරයට ලොකුයි මෙයාට ලොකුයි මුල් ලැබතියෙන් කණ්ඩ හදන්නේ නැහනේ. මගුල් ගෙදරට ගියා නම් එහෙම පළවෙනියෙන් වතුර ඇල්ලුවේ නැත්තම් කචරනේ. දැන් මෙතන නෑ බෝලිමේ වරෙන් තැටිය ගනි බෙදා ගනි කාබන් හිරකාරයවා. ඔය ගෙදරින් ගෙනාව මාන්නක් කරකම් මොකුත් නෑ. කවුරු හරි තම්බලා දෙන බතක ළඟට ගිහලා තැටි ගත්ත බෙදාගත්ත කෑවා. ඒකත් තමයි උංග දෙනකොට. ඒකටත් කියනවා අපිට සලකනවා මදි කියලා. අයියෝ මයිල මයිල ගලවන්න හිතනවා මට හැම ගහලා මුනුත් යෝගාවචරයෝද කියලා. අපි මෙතෙන්ට එන්නේ ඒ එක එක බැලි වැබ්බත් කන්නනේ. මෙතන මේ බිම වාඩි වෙන්නේ මොකටේ අපි? අපිට ඕන තරම් පල්ලංක තියෙන ඕන තරම් කවිච්ච තියෙන ගෙදර තියදී අපි ඇවිල්ලා මේක කරන්නේ මොකද? අපි බුදුහාමුදුරුවෝ ආඩිනවාගේ බිම වාඩි වෙන්න ඉගෙන ගන්නවා. බිම් පැදුරක් දාලා බුදියන් ඉගෙන ගන්නවා. පොලිමේ ගිහලා තැටියට බට්ටියක් බෙදාන කන්න පුරුදු වෙනවා. එතකොට අර මාන්නකාරකම පොඩ්ඩක් අපි විහින්නේ මේ ඉල්ලගෙන ඉන්නේ කවුරුත් දනුවම් කළා නෙමෙයි. එතකොට තේරෙනවා භාවනා කරන වෙලාවේදී එහෙම සමාජ ධර්ම වශයෙන් පැවතුනට අපේ හිත හැම වෙලාවෙම ස්පර්ශය තෝරන්නේ මාන්නේ වැඩි ස්පර්ශ තමයි. ඒක නිසා මේ තෝරන ස්පර්ශ දිහා බලනකොට හිතා ගන්න පුළුවන් මම යා කවුද කියලා. මම කියන්නේ මොන වගේ එකෙක්ද? අම්මු අශිෂ්ට උරගේක් මේක ඇතුලේ ඉන්නේ. එහෙම නැත්නම් පෙරේතෙක්. එහෙම නැත්නම් පිසාචෙක් මේක ඇතුලේ ඉන්නේ. ඉතින් ඒක පේන්නේ නැති වෙන තමයි අපි මේ එක එක මායාව දාගෙන කරන්න හදන්නේ. නමුත් බුදුහාමුදුර ඉස්සරහට ගියාම ඕන කෙනෙක්ගේ තියෙන ඒ දුර්ලකම් ටික පේනවා. අපිට කියන්න බෑනේ බුදුහාමුදුර වැඩි අපි ලොකුයි කියලා. බුදුහාමුදුර ඉස්සරහ අපි නිකම්ම නිකන් නරපන්න ඕනේ. අන්නේ ගතියදී පේනවා මේ අස්මිමානයේ නිසයි අපි බුදුහාමුදුර ගාව ඉස්සරහින් ඉන්න කැමති නැත්තේ. අපි හැමදාම කැමති අපේ ගියක් හදාන අපිට ඕන දැනකට ඉන්න වරින් වර ගිල්ල බුදුහාමුදුර පොඩ බල්ලා එනවා. ඒ මොකද මේ ළඟ හිටියොත් අහුවෙනවනේ. බුදුහාමුදුරුවෝ දෙකෝ සෙල්ලම් කරන්න බෑ. කොහොමඩක්වත් ගිහිල්ලා බුදුහාමුදුරන් මේ මම දැන් සෝහන් වෙලා ඉන්නේ මම දැන් අර ධ්‍යාන ලැබලා තියෙන්නේ අර මාර්ගඵල ලැබලා තියෙන්නේ අර විපස්සනා ඥාන ලැබලා තියෙන්නේ කියන්න කියන්නත් බෑ. උදේ තරම් බලවත් ආලෝකයක් බුදුහාමුදුරුවෝ කියන්නේ. නැති තැන තමයි අපි මේ එක එක අර අර සීලේ තියෙනවා මට අර ධානයේ තියෙනවා මට අර ඥානයේ තියෙනවා අර මාර්ගඵලයේ තියෙනවා කියලා කියන්න පිස්සු කෙරෙන්න පුළුවන් වෙන්න ඕනේ බුදුරජාණන්සේ නැත්තනකට. බුදුහාමුදුරුවගේ එලියක් ළඟ අපේ කණාමැදිරේදී මොන රණ්ඩුවක් කරන්නේ. ඒ නිසා අපිට අස්මිමානේ බුදු කෙනෙක් ඉන්න කාලේ ශාසනයක් තියෙන කාලේ විශාල ලාභයක් අපට බුදුන් එක්ක බලනකොට අපි බිඳුවේනේ ඉන්නේ. ඒ නිසා භාවනා කරනකොට ඒතිෙද්දී මේ එක එක දේවල් තෝරන්නේ මොකද කියලා බලන්න අස්විමානයට පොහොර දාන්නයි. අස්විමානයට ආහාර සපයන්නයි. ඒක දකින්නවා කියන එක ලේසි නෑ. මේ මේ ඔක්කොම නටන්නේ මැරෙනකම්ම මේ මමය පපුසලා වෙන. හැබැයි මරණයෙන් එහාට ගියාම මොකද වෙන්නේ පොඩ්ඩක් හිතන්නකෝ. ගණන්කාරකම්, හයිය තියනකම්, ආඩම්බරකම්, නිලයේ තියනකම්, තවත් මොකද්ද එකක් තියෙනවා සල්ලි තියනකම් මේ ඔක්කොම කම් මෙලවින් යනකම්. එදාට කලින් ගරංග නිකන් දිරච්ච දරකඩක් වගේ පොළවේ වැටෙනවා. ඉත්තකම් විභූෂණ පාගන මේ කරන මේ අස්මිමානේ නැත්තම් එක එකනා කරන්න හදන සෙල්ලම බුදු කෙනෙක් ඉන්න කාලේ අපිට හිතා ගන්න පුළුවන් මෙච්චර මයෝයි සාක්ෂි තත්ත්වයටපත් වෙච්ච බුදුහාමුදුරුවොත් මිනිස්සෙක් කියලා කියනවා. ඊයන්ව බලනකොට අපි මොන අස්මිමාන ඇති කරනද කියලා ඒ තියෙද්දි අපේ හිත අර ඇබ්බැහියට අර ගතියට අර පුරුද්දට අර සංසාර ගතියට ඇදිලා යන හැටි දිහා බලනකොට ඒක බුදුහාමර කියන මං උඹලට කියලා දෙනවට වැඩිය හොඳයි උඹලම බලලා දැනගනින්න. මේ සාමාන්‍ය ආනාපානෙත් එක්ක ඉන්නකොට හොඳට අහුවෙනවා මේ ආනාපානෙ තියෙද්දි අනම්මනම් දුවන්නේ ඒ අරමුණ වල දෝෂේ නිසා නෙවෙයි Tamange හිතේ තියෙන හැදිච්ච කම. ඒකට අශික්ෂිත ගතිය කියනවා අශික්ෂිත ගතිය කියලා අපි සිංහල වචන තියෙ. එච්චරයි. අරමුණ තිබුණ පළියට දුවන්නේ හැදිච්ච හිත. හැදිච්ච නැති හිත දුවනවා ඒක දෝෂෙකුත් නෙවෙයි. ඒසොර තමන් කවුද කියලා පේනවා. මෙන්න මේ වෙලාවේදී මේ අපේ වැඩපිළිවෙල තියෙන මේ මමයා කියන එක කවුද කියලා දැනගණ්ඩයි කියලා කිව්වොත් ඒ බාධා එන කරදර වලට නඩු කියාගෙන රණ්ඩු කෙරුවොත් ඒකට අයෝනිසෝමනස්කාරය කියනවා. ඒකට නඩු කියන්න එපා. ඒන බාධාවේ මගේ රුචි අරුචිකම් ටික මම දැනගන්නවා. මගේ හිත ඔද්දල් වෙන තැන මම දැනගන්නවා. මගේ දුර්ලභකම් ටික මම දැනගන්නවා. ඒක ඉතින් මේ ඇස්පනා අපිට පෙනුනොත් විතරයි දැනගන්න පුළුවන්. ඉතින් දැක්කොත් විතරයි නේද කරගන්න පුළුවන්. ඒ නිසා මේ බාධක වශයෙන් ගන්න ඒක මට තියෙන අභියෝගතා පරීක්ෂණයක් වගේ මට තියෙන උරගා බලන තියෙන තැනක් ඒ ඔය බුරුමේ හිටියා මේ මහසිසයඩෝ සංස ඉන්දිසිටි මොගුක්සයඩෝ කියලා ප්‍රසිද්ධ ස්වාංශනමක් මහසිසයඩෝගේ සම වයසේ වගේ හිටියා මේ වේබුසයඩෝ කියලා ඒ සංස කවම දාකවත් නිදාගන්නේ නැහැ ඒ සංස ලංකාවට ඇවිල්ලා තිනවා ආවට පස්සේ කියලා තියෙනවා නිදාගන්න එක තිරසම් වැඩක් කියලා. ඒ සංසිකගත භාවනා කරන භාවනා මධ්‍යස්ථාන ඇඳවල නැහැ. කවදාකවත් නිදාගන්න නිතරම අවදිින් ඉන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ භාවනා කරන කාලේ මහසි සෑඩෝ හම්බෙන්නත් කියලා තියෙනවා වේබු සෑඩෝ හම්බෙන්නත් කියලා තියෙනවා. ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් ලොකු ස්වාමීන් කියන උත්සාහ කරාලු බලන්න මේ ස්වාමීන් වහන්සේ නිදා ගන්නවද කියලා 11 විතර නිකන් හිටියලු. එතකම්ම ධර්ම සාකච්ඡාව. ලොකු ස්වාමීන් නින්ද ගියා. ඉතින් පාන්දර යනකොට භාවනා කරනවලු ටික වේලාවකින් තානාපති කාර්යාලයෙන් ආවලු තානෙකට ගියාලු මුළු රෑම අවදියට ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා භාවනා කරනකොට ඒ සංසෝ ත්‍රිපිටකේ මොකක්වත් දන්නේ නැහැ කටපාඩම් කරලත් මොකුත් නැහැ හොඳ සීලවන්ත හාමුදුර කෙනෙක් උඹ දෙනෙක් හිතනවා බුරුම කට්ටිය රහතන් වහන්සේ නමක් කියලා. ඒ ශාන්සේ කියනවා අපි භාවනා කර කර ඉන්නකොට අපි ආනාපාන තමයි ශාන්සේ කියන්නේ. ආනාපාන සතිය කරන්නේ නෝට අපි හිතමු දොරක් වැහුණයි කියලා. කවුරු කැස්සයි කියලා එතන මිටිපාරක් වැදුනායි කියලා. ඉතින් එතකොටම අපේ හිත කැඩෙනවනේ. සතිය කැඩෙනවනේ. ඉතින් එතකොට අර මිටිපාර ගහපේ කරන්න අපි තරහ යන්නේ. කැහපු කෙනත් එක්කනේ තරහ යන්නේ. දොර හයියෙන් අහුවයි කියලානේ තරහ යන්නේ. ඉතින් ඒ ශාන්ති කියනවා ඒ වෙනුවට හිතාගන්නේ කියලා. මගේ සතිය කැස්සටත් කැඩෙන සතියක්. මගේ සතිය දොරේ යන්නටත් කැඩෙන සතියක්. මයිලඟ තියෙන්නේ මිටියේ සද්දටත් කැඩෙන සතියක් කියලා තේරුම් ගත්තොත් එයා අනිත් දවසේ තීරුම් ගනීලු ආ මේ සද්දේ ආයෙත් එයි කැස්ස නැත්නම් මේ අයියෝ දොරක් ඇහුවා නැත්නම් සිරිසිරි මල්ලක් ඇහුලුවා එතන මේක තියෙද්දි සතිය පාත්තන්න පුළුවන්ද කියලා බැලුවොත් යෝනිසෝමනසිකාරය. එයා ඒක ඒ කඩේම පණින්නයි හදන්නේ. ඒක නිසා භාවනා මධ්‍යස්ථාන අතහැරලා දාලා ගෙදර දුවන්න යන්නේ. එයා කියනවා ඒ ශාංශික විස්තර කරන බොහොම ලස්සනට. ඉතින් දවසක තීරුම් ගත්තොත් මං අද කැස්සට මගේ හිත කැඩෙන්නේ නැහැ. දොරේ යඬේට කැඩෙන්නේ මේ සද්දෙට කැඩෙන්නේ කියලා එතකොට යාට හිතෙයිලු මේ කැස්ස කෑපු මිනිහා නිසානේ මං අද මේ කට්ටේ පැන්නේ මේ දොරේ යන්නේ ආපු නිසානේ මම මේ ඒක යහපතට පැන්නේ මේ සද්ද කරපු මනුස්සයා නිසානේ මම මේක අභියෝගයක් කරන ඉදිරියට පැන්නේ එතකොට හිතෙයිලු ඒ සද්ද කරපු එක්කනට ගිහිල්ලා ස්තුති කරන්න තරම් වටිනවයි කියලා කියලා තිනවා ඒ තරම්ම මෝඩ වෙන්න එපා සතිය කැඩෙනවා එතකොට හිතින් ස්තුති කරන්න කියලා තිනවා මගේ සතිය වැඩෙන්නේ බාධා ආපු තරමට තමයි. ඔක්කොම බාධා දරන්න බෑ. නමුත් එනේන මට්ටම් ටික ටික ටික ටික දරන්න පුළුවන් මට්ටම තියෙනවා නම් අපි තාම ආනපානේ තමයි ගන්නේ ආහඩේට අරමුණට නිමිත්තට එතකොට ආලෝකේ එන්න ආරිනවා අන්ධකාරේ එන්න ආරිනවා සද්දේ එන්න ආරිනවා නිස්සද්දකම් එන්න ආරිනවා වේදනාව එන්න ආරිනවා සැප දුක් ඔක්කොම එද්දිත් බලන මේ ආනාපානේ අත නැරත අරින්න පුළුවන් නම් අත නැර පවත්න්න පුළුවන් නම් අර සද්ද වේදනා හිතවිලි වලට අපි නොදන්න විදිහේ දැරීමේ ශක්තියක් එනවා අපි නොදන්න විදිහේ ඉවසීමේ ශක්තියක් එනවා අන්න ඒක තමයි මේ අද කියන පාඩමට අද කියන තැනට මේ අවශ්‍ය පදනම සලකන්නේ ඒ සද්ද තිබුණට සතිය කැඩෙන්නේ නැහැ කියන එක තේරුම් ගත්ත දවසේ මේකට කියනවා ආනන්තරික චේතෝ විමුක්ති චේතෝ සමාධි කියලා සතිය කැඩෙන්නේ නැත්නම් සමාධිය කැඩෙන්නේ නැහැ හෙල්ලුම් කෑමක් වෙනවා කැස්සට දොරේ යඩට හෙල්ලුම් කෑමක් වුණාට සතිය කැඩුනේ නැහැ කැඩෙන්නේ නැහැ කියලා හිතා ගන්න කාට හරි අල්ල ගන්න පුළුවන් වෙනවයි කියලා ඒක වෙන්නේ සද්දමෙතම භාවනා කරලා මේ සද්ද ඒවා සද්ද ඇති කරනවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ අහම්බෙන් සද්ද වෙනවා අහම් නැතත් වේදනාව එනවා නැතත් හිතවිලි එනවා ඒන සද්ද වේදනා හිතවිලි හරහ ඒ ඒතියෙදි ඉරියව නැත්නම් ආනපානි එහෙම නැත්නම් මේ සක්මන් කරනකොට සක්මනේ පියවර මග හරව ගන්න නැතුව හලා ගන්න නැතුව නැත්තම් ගියාට ආයෙ ගිනල්ලා සමබර භාවයේ පවත්වාගෙන ගැනීම කියන්නේ යෝනිසෝමනසිකාරේ නම් ඒක කාලකන්නිකමක් මේ සද්ද කරන අයට දොස් කියන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඒ තියෙද්දි වැටෙන්නේ නැතුව මට දැන් යන්න පුළුවන්. සත්‍ය බිම දාගන්න නැතුව යන්න පුළුවන් කියන එක අවබෝධ කළොත් එයාට තේරෙයි ඉස්සර මම නිකන් මෝරච්ච නැති එළවලු ටිකක් වගේ ඒක යහට මෙහාට ගෙනියනකොට හැලහැප්පෙනකොට මෙරිච්ච නැති එළවලු තැලිලා පොඩි වෙනවනේ. ටිකක් මෝරොකු එළවලු එහාට මෙහාට ගෙනිච්චට බෑග් එක දාගෙන ආයේ බැස්සුවට මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා නොමේරු මනසක් ඇති කෙනාගේ සතිය එයා විසින්ම අව탁සිරු කරනවා. ඒකම ඒකම ආහාරයක් කරගෙන ඒකම භාවනාවක් කරගෙන ඒකම අභියෝගයක් කරගෙන දිගින් දිගට භාවනා කරන එක තියෙනවා දැන් සද්ද වේදනා හිතවිලි නැතුව නෙවෙයි නමුත් මට තියෙන්නේ දී යටින් ගින්දර ගෙනියනවා වගේ ඌ අතරමැදින් සතිය පවත්වන එක. ඕනද අතරමැද ආනපනේ බලන එක. තනියෙන් ධ්‍යාන කෙනෙක් වගේ මට මේක පවත්වන්න පුළුවන් කියලා. මම දැකලා තියෙනවා සමහර චරිත ස්වභාවයෙන්ම මෙන්න මේ සෙල්ලක්කාරකමට කැමති. සමහර චරිත කැමැතිම නැහැ. සමහර චර්ච් එක දකින්නම පරණ පිනා පවක් කාලා කන්නිකමක්. මේ ඔක්කොම නිස්සද්දවම තියෙන්න ඕනේ භාවනා කරන්න ඕනේ කියලා ඒත් හිතනවා. ඒකත් ඒ කෙනාගේ දෝෂයක් නෙවෙයි ඒ එක එකනාගේ ගති. එක එකනා ලබා උපන් හැටි. මේ මෙතන මේ සද්ද වේදනා හිතවිලි තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතුරු ආන්තරා තියෙන්න පුළුවන්. නමුත් Tamange සත්‍ය පුළුවන් තරම් Tamange ආනාපානෙ පුළුවන් තරම් නැත්නම් සක්මන පුළුවන් තරම් නැවත පිළියම් කරගෙන කැඩුනට නොකැඩුනාසේ ගමන කරගෙන යන්න පුළුවන් නම් එයාට ඒ සතියේ අඛණ්ඩ භාවයේ දකින්නකොටම සතිය අඛණ්ඩ භාවයට තමයි සමාධිය කියන්නේ. එයාට තේන තර සමාධිය කැඩිලත් නැහැ. අරමුණු මාරුණාට අතුරු අන්තර ආවට වෙන වෙන අරමුණු ආවට සමාධිය කැඩිලත් නැහැ කියලා දවසක තීරුම් ගත්තොත් ඒක භාවනා නොකරපු කෙනෙකුට හිතන්නවත් බෑ. භාවනා කරපු කෙනෙකුටත් සාරිපුත්‍ර ස්වාමීන් කියලා දුන්නේ නැත්නම් මේක ගුණයක් වශයෙන් හිතෙන්නේ නුගුණයක් වශයෙන් තමයි හිතෙන්නේ. බාධාවක් කරදරයක් විදිහට තමයි හිතෙන්නේ. ඒ නිසා හත්වෙනි කාරණාවට කියනවා කතමෝ ධම්මෝ දුප්පටි විජ්ජෝ. මොකද්ද ආයුෂ්මතුනි? නැත්නම් ස්වාමීන් වහන්සේලා ඉන්නවහනවා. එවැත්නි මොකද්ද මේ විනිවිද දකින්න බැරි දෙයි? විනිවිද දකින්න බැරි දේ තමයි මේ කරදර තිබුණාට මට සතිය පවත්වන්න පුළුවන් කියන එක හිතන්නවත් බෑ. විනිවිද දකින්නත් බෑ. මේ කරදර තිබුණාට මගේ සමාධිය තියාගෙන යන්න පුළුවන් කියන එක හිතන්නවත් බෑ. ඉතින් මේක මේ කියන මේ විනිවිද දකින්න බැරි දේ පිළිබඳ කතා වෙන්නේ සුද්ධ විපස්සනා. මේක සමතේ නෙමෙයි. උදාහරණයක් වශයෙන් කියන්නේ පොඩි ළමයෙක් පුදියාගෙන ඉඳලා හරහට බුද්ධියගෙන ඉන්න දරුවේ ඊට ගන්න ඉගෙන ගන්නයි. ඉතින් යාට අපි දඬුවටක් දීලා කොහොම කොහමද කියලා 7යි 7යි කියලා යා මේ ඇවිදින්න ඉගෙන ගන්නවා නේද? ඇවිදිනකොට බලන්න පියවරක් තියලා පියවර ගන්නකොට ළමයා බැලන්ස් කරන හැටි ඒක නිකන් මේ හොඳටම නාකියෙක් නාකිච්චෙක් තක්කිට තරිකිට තී කියලා වැටෙනා වගේ තමයි පොඩි ළමයාත් තතනනකොට දෙකම එකයි. නාකියොත් ඒ වගේ තමයි. හොඳට මාටත් ටික දවසකින් ඕක වෙනවා මම දැම්ම හැරමිටියක් ගත්තා ඕක නිසා. මොකද නැත්තම් නිකන් ඉඳපු ගමන් කරකෝල යන ගතියක් එනවා. ඒ නිසා මම කරන්නේ ඉතින් ඔක්කොම ලහන මොකටද හැරමිටියක් ගත්තේ කියලා. මම මේ නාකි වෙන්න පුරුදු වෙනවා දැන්. පොඩි එකා පුරුදු කරන හැටි බලන්න අර කිරි බිම්මල් නැති වගේ තියෙන කකුල් දෙකෙන් තතන තතන මේ අඩියක් කුසල අඩියක් තියෙන හැටි. ඉතින් හිතන්න බෑනේ අර බුද්ධියකන බබාටෝ ධනගාන බබාටෝ පැත්තට ඉන්න කාට හිතන්න බෑ මොකද මේ කකුල් කිරි බිම්මල් නැති වගේ බොහොම මෙලකයි. නමුත් තතන තතන ඇවිදිනකොට අර ඇටවල කකුල් වල ඇට හයි වෙනවා. ඕ කකුලක් කුස්සලා කකුලක් තියනවා කියවම ඔලිම්පික් ගැහුවට වැඩිය ලොකු දෙයක් උටේ ඒක. ඊට පස්සේ බලන්න මෝ ඇවිදින හැටි. ඊට පස්සේ මේ තනි පොළවේ මොනවාරි ගැටි නැත්තම් ඌට වැටිච්ච ගමන් නැගිට්ටා. වැටිච්ච ගමන් නැගිට්ටා ගියා. ඉතින් ඒ වෙලාවේ දඬුවට වල් ගහලා ගෙපිල පෙන්නන්න තියන්නේ එලිපත්ත පෙන්නන්න තියන්නේ මොකද ඉතින් පල්ලෙට වැටුනොත් තල්ල කඩා ගන්න. ඉතින් එහෙම ඉඳලා ඉඳලා ඉවරලා මේක දැන් දුවනවනේ. දැන් දුවනකොට ඌට ගාණක්වත් නැහැනේ අර ඉඳගෙන හිටියා කොන්දපයින් ඉඳි කාලයක් දුවන කිරි බිම්ම නැටි වගේ කකුල් දුවන දැන් හයියයි කියලා. එතකොට ඌට මේ තනි පොළවේ මේ මහ පෘථුවිය මත ඇවිදිනවා කියන එක මහා ලොකු සර්කස් එකක් නෙවෙයි. මොකද පොළොව ඉච්චරයි. මිනිහා ඉතින්නේ දැන් හිතන්නේ මේක ලොකු වෙලා පෙරලෙන බැරල් එකක් උඩ බැලන්ස් කරනවා කියලා. බැරල් එක පෙරල පෙරල ඒක උඩ ඇවිදිනවා කියලා. දැන් ඒක ඇවිදිනකොට සම්බර භාවය තියෙනවනේ. බැරල් එක පෙරලෙනවා පෙරලෙනකොට ඇවිදිනවා. ඉතින් ඒ වගේ අර මහ පොළවේ ඇවිදින එකක් වගේ තමයි සතිය කියන එක. බැරල් එකක් උඩ ඇවිදිනවා කියන එක තමයි සම්පජඤ්ඤය කියන එක. සතිය සම්පජඤ්ඤයක් වෙනකොට අරමුණු පෙරළුණාට වැටෙන්නේ නැහැ. අරමුණු මාරු වෙනවා. අරමුණෙන් අරමුණට මාරු වෙන ආනපනෙ ආස්වාස ප්‍රසවාසයට මාරු වෙනවා. වම්ෙන් දකුණට මාරු වෙනවා. වම් දකුණේ සද්දයට මාරු වෙනවා. සද්දෙන් වේදනාවට මාරු වෙනවා. වේදනාවේ හිතිල්ලට මාරු. මාරු වෙච්ච පළියට කැඩුනයි කියලා හිතන්නේ අර නැගිට ගන්නවත් බැරි පොඩි එකකට නම් හිතන්න බෑ ඒක. දැන් හරහ වැටිලා ඉන්න කිරිදරුවෙකුට බැරල් එකක් උඩ ඇවිදින්න හදනවයි කියන එක හිතන්න අමාරුයිනේ. ගැඹුරුයිනේ. නමුත් මේක තොටිලි වැටෙන් පැනලා කත්තිරන් ගන්න පටන් ගත්තට පස්සේ ඒක ඊට පස්සේ බැරල් එක උඩ ඇවිදිනවා. එහෙම නැත්නම් බයිසිකල් එක යන්ටල්ල බයිසිකල් උඩ නැගලා සර්කස් පෙන්නයි දැකලා ඉන්නවා දැකලා තියෙනවා. බයිසිකලේ බාරක උඩ හිටගෙන සර්කස් කරනවා. ඉතින් අම්මා තාත්තා හිතන මේකට මේකට එන්න ගහන්න ඕනේ මේක බෙල්ල කඩා ගන්න හදනවා කියලා බයිනවා. නමුත් ඒව දක්ෂකම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සාරිපුත්‍ර සංඝසේ පෙන්වන්නේ ඔබලා අතදරුවෝ කිරිදරුවෝ වගේ පොළොවේවත් ඇවිදින්න බැරුව හිටියට ඔක හුරු කරගත්තොත් සතිය කියන එක එනේන තැන අල්ලගත්තොත් සම්පජඤ්ඤය කියන්නේ අරමුණු මාරුණාට සතිය කඩා ගන්න නැති කලාව අල්ලගත්තොත් සතිය අරමුණු කොච්චර මාරු වුණත් මල් මාලයක මැද දුවෙන නූල වගේ කොයි මල ආවත් නූල කැඩෙන්නේ නැහැ එසකොට ඒක මල් මාලයක් වෙනවා. අන්න එතකොට පේනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි විවිධ මිනිස්සු හම්බ වෙනවා. විවිධ ඉරියව් වලට යනවා. විවිධ තැන් වලට යනවා. නමුත් සති ධාරාව උදේ පටන් ගත්තාම පුළුවන් තරම් වෙලා පවත්න්න ගියොත් එන්නේ එන්නේ එන්නේ තමන්න තේරෙනවා අතනින් මෙතනින් කැඩුනට සම්පූර්ණ මල් මාලයක් වගේ දවසක විස්තර සතියෙන් කරන්න ගියාට පස්සේ ඒක නිකන් හරියට භාවනා ජීවිතයේ ලොකු කඩයිමක්. කෙනෙකුට කියන්න පුළුවන් නම් උදේ ගත්ත සතිය හැන්ද වෙනකම්ම නඩත්තු කරයි කියලා. ඒක ඒක සාමාන්‍යයෙන් සතිය කියන එක දන්නේ නැති මිනිස්සුෙකුට අපබ්‍රන්ත ග්‍රීක භාෂාවක් වගේ. සතිය හදන්න ගිහිල්ලා වැටි වැටි යන මනුස්සයරත් හිතන්න බෑ බුදුම්මෝ කොහොමද මේ උදේ ගත්ත සතිය හැන්දෑ වෙනකන් තියෙන්නේ කියලා. නමුත් ඒක පුරුදු කරගෙන ඒකට හුරු කරගත්තට පස්සේ Tamanට තේරෙනවා අපි හිතුවොත් අපි පින්නපාත ගිහිල්ලා ගියා. පින්නපාතේට පාත්‍රය අතට ගන්නකොට අදිෂ්ඨාන කර ගන්නවා මම ගිහිල්ලා එනකන් සතුටුමත් වෙනවා කියලා. ඒකට කියන්නේ ගතපච්චා ගතවත කියලා. ගත කියලා කියන්නේ යන, පච්චාගත කියලා කියන්නේ එන. ඊ ගිහිල්ලා එනකන් සතිය පවත්තන්න අදිෂ්ඨාන කරනවා. ඉතින් අදිෂ්ඨාන කරපුවාම ඉතින් මෙතෙන් පල්ලෙහාට එනකොටම ගීයෝ එනවා ෆොටෝ ගන්නවා බලන ඉන්න ඉතින් ගොඩාක් নানা ප්‍රකාර දේවල් එනකොට අර පීවරේ හිත කැඩෙන්න ඉඩ තියෙනවානේ. එහෙම නැත්නම් මේ යන ගමන කැඩෙන්න ඉඩ තියෙනවා මොකද දැන් මෙතන සිද්ධි බහුලයිනේ. ඉතින් එතකොට මේ ස්වාමීන් වහන්සේ යන කෙනා දන්නවනම් ඔන්න මං මෙතෙන් ගේට්ටුවෙන් එළියට එනකොට මට තිබුණේ මම මේ දකුණ දැන් තියෙන්නේ මිනිස්සු දිහා බලන ගතිය. එහෙම නැත්නම් මේ රිලා වුණාට නවා තනකොළ බේනවා මොනවා හරි බලබලා ඉන්නකොට යාට තේරෙනව නැවත අතන පාත්‍ර කුටියට ගියාට පස්සේ අන්න අර ගෑල්ලේ නම් සතිය තිබුණේ නැහැ. දැන් සතිය තියෙන එකක් දන්නවා දැන් සතිය නැති එකක් දන්නවා. මොන්න තරම් ජයග්‍රහණ දෙක බලන්න. ඒ කනගාටු වෙන්න දෙයක් නැහැ. මෙතෙන්ට එනකන් මම මේක කඹේ යන්න වගේ ගියා. මෙතනින් පස්සේ සතිය ගන්නවා. ඊට පස්සේ මෙතනින් පස්සේ ආයෙ මම සතිමත් වුණා. එතකොට දන්නවා මෙතෙන් දැනගන් සතිය තිබුණා. මේ ටිකේ සතිය නෑ නැති බව දන්නවා. ඉතින් මං ඇහුවොත් මේ සබාවෙන් සතිය තියෙන වෙලාවේ සතිය තියෙන බව දැන ගැනීමද වඩා වැදගත් වෙන්නේ නැත්නම් සතිය නැති වෙලාවේ සතිය නැති බව දැන ගැනීමද කියලා ඇහුවොත් මොකද හිතන්නේ යෝගාවචරෝව ගෙදර ගිහිල්ලා කියන්න බෑ ගහනවා ඕගොල්ලන්ට දැන් මෙහෙදි උත්තර දුන්නට නම් ප්‍රශ්නයක් නැහැ. කවුරුත් ඕගොල්ලන්ට මූණට කෙල ගහන්න දෙන එක නැහැ. නැතුව ගෙදර ගිහිල්ලා භාවනා නොකරන කෙනකින් ඇහුවොත් මේ සතියෙන් ඉන්නකොට සතියෙන් ඉන්න බව දැනගන්නවද වටින පිංකම? නැත්නම් සතියෙන් නැති වෙලාවේ නැති බව ඉන්න එකද කියලා ගේ සදාචාරවාදියා හිතන්නේ සතියෙන් නැති වෙනවා දැනගැනීම අපාගාමී අකුසල කර්මයක් කියලා. මේකයි විනිවිද දකින්න අමාරු දෙය. ශාසනයක් නැත්නම් අපි කොහෙද ඉන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. මේ බුද්ධ ශාසනයක් නොතිබුණා නම් ධර්මයක් නොතිබුණා නම් සංඝයා අපිට ආදර්ශය නොදුන්නා නම් සීලයක පිළිලා සතිපට්ඨානෙ නොපීතිහනා අපි මෙතෙක්කල් මොකද්ද වැරද්දක් කරන එක වැරද්ද මේක වැරද්ද වැරද්ද බව දැන ගැනීම අකුසලයක් කියලා නේ අපි හිතන්නේ නේ වැරද්ද වැරද්ද වශයෙන් දැන ගැනීම කුසලයක් නොදැන ඉන්නවට වැඩිය හොඳයි නේ මේක මම දන්නේ ඒක මම හේතු ගන්නවද කියලා සභාවට වැරද්දක් කෙරුවට ඒක වැරද්ද බව දන්නවනම් ඌ හදන්න පුළුවන්. ඒකවත් දන්නේ නැත්තම් කොහෙද දන්නේ? ඉතින් මේ සදාචාරය අපි කොහටද ගෙනියන්න හදන්නේ? Tamange වැරදි දැකීම වැරද්දක් කියලා නේ අපි මේ වසංගන්න හදන්නේ. වසංගවුත් කොහෙද දෙන්නේ? ඉතින් අපි සත්පුරුෂ ඉදිරියට යන්න ඕනේ. සද්ධර්මය අහන්න ඕනේ. අහන සතිය පිහිටවල වැරද්දක් තියෙනවා නම් අනේ මේ මේ ආත්මෙන් ඊගාත්මයට මේ ගෙනියන්න බෑ. ඔබ වහන්සේ ඉදිරි පිට සද්ධර්ම විතර මම ප්‍රකාශ කරනවා. මම ළඟ මේ වැරද්ද තියෙනවා. ඒක කිසි වැරද්දක් නැහැ නේ මොකද එහෙම නැත්තම් කවුඩක්ව මනසක හැදෙන්නේ නැහැ අන්න මේක තමයි අපේ ජීවිතේ විනිවිද දකින්න බැරි දෙය. ඒකයි අපි මේ මිනිස්සු ඉදිරි පිට වසන් ගන්න හදන්නේ. අපි අපි හුද්ධවන්තයෝ අපි මෙහෙමයි මෙහෙමයි කියලා අපි නිකන් අඳිනවා. ඇඳලා පෙන්වන්න හදන නමුත් සාරිපුත්‍ර සෝන්සීතර අපිට ඒ සිල්ලම් කරන්න යන්න එපා. බුදුහාමුදුර ඉස්සරහා කරන්න යන්නත් එපා මොනවා මවාපෑමත් උන්වහන්සේට අර පේනවා. ඒ වගේම පේන ඇත්තු ඉන්නවා. ඒක නිසා අපිට පුළුවන් නම් ලස්සන වචනයක් කියනවා මේකට අහිංසක වෙන්න. තමන්ගේ ප්‍රകൃතියට එන්න දෙන්න. මං කියන්නේ මේ ගෙදර ගිහිල්ලා ඕක කරන්න කියලා. මේ භාවනා මධ්‍යස්ථානයක ඉන්නකොට තමන්ගේ ප්‍රകൃතියට එනලා අහිංසක වුණොත් සම්පූර්ණ ධර්මය අපේ වගකීම් බාර ගන්නවා අපි හදනවා. අපි මේව වතන් ගන්න ගියොත් අර අර කියන්නේ දඹට වැඩිය මම මෙහෙමයි මෙහෙමයි කියලා ධර්මයේ සම්පූර්ණ මුසුප්පු වෙලා පස්සෙන් පතට යනවා. ධර්මයට බාර දෙන්න නම් මං ආනාපානය කරනකොට සද්ද එනකොට කැඩෙනවා කියලා කියන්නේ මොකද්ද ප්‍රශ්නේ? මගේ හිත මේකට ගියා. ඒක පිළිබඳව කච්චාත්තාප වෙන්නවක්වත් මේ කවුරුත් කරපු දෙයක් කියලා කලපිරිසම් ගහන්නවක බණ නඩු කියන්නත් ඕනේ මම මේ භාවනා කරගෙන ඉන්නකොට වේදනාවක් ආවා ඉතින් මගේ මෙතෙක් කල් තිබුණේ ආනාපානෙ හිත දැන් වේදනාවට ගියා මේ 100ක් ලකුණු හම්බ වෙනවනේ අයියෝ බලන්නකෝ වේදනාවට කියන්නේ අනේ මේක නැති කරලා හරි කියලා දෙන්න කියනකොට අනිවාර්යයෙන්ම දන්නවනේ වේදනාවට ගිය ගැන පශ්චාත්තාපයෙන් කතා කරන්නේ කියලා. ද්වේෂයෙන් කතා කරන්නේ කියලා. ඒක ඒ කිනාට ඒත්තු ගන්නන්නේ අපි මේ කමඨාන් සුද්ධ කරන්නේ. උගව දෙනෙක් මේක මේ දේවල් පාරක් කටු සමිතියක් විදිහට බාර ගන්නවා මේක පෙන්වලා දෙනකොට. ඒක නිසා භාවනා කරලා කොච්චරක් ඉස්සරහට යන්න වෙයිද තමන්ගේ වැරදි ටික මේ වගේ ප්‍රසිද්ධ සභාවක ඕදා ගන්න පුළුවන් නම් ඒක තමයි පින කියලා තේරුම් ගන්න. ඒක තමයි ක්ෂණ සම්පත්තිය කියලා තේරුම් ගන්න. මොකද අපි ඉන්නේ සද්දුසෝ ඉදිරියට මේක එකනාගේ දොස් දකින කුණු අවුස්තර සමාජයක නෙමෙයි. ඒසට අපිත් තව කෙනෙකුට කණ්ණාඩියක් වෙනවා. අපිත් තව කෙනෙක්ගේ කණ්ණාඩියෙන් බලනවා. ඒ නිසා කමඨාන සුද්ධ කරන වෙලාවේදී එහෙම නැත්නම් ඒ වාතාව ලියනකොට වෙච්ච හැටියට ලියන්න මේ Tamange mati mataantara පැත්තකට දාලා පූර්ණිකවන පැත්තකට දාලා මම භාවනා කරන මෙහෙම වෙනවා. එතකොට අපිට බිලියමක් හොයන්න පුළුවන්. නෑ මට එතකොට තරහ ගියා මට මේක නැති කරන්න ඕනේ මට මේක වැඩි කරන්න ඕනේ කිව්වොත් එහෙම සනීප කරන්න බැරි ලඩක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ භාවනා කරගෙන යනකොට සති සම්පජඤ්ඤේ තිබුණා. එහෙම නැත්නම් හොඳට එනේන අරමුණේ සතිය පිහිටවන්න පුළුවන් නැත්නම් අරමුණු මාරුණත් සතිය පිහිටවන්න පුළුවන්කම තිබුණා මේ කමඨාන් සුද්ධ කිරීමේදී අපේ ඇති හැටිය ප්‍රකාශ කිරීමෙන් අපේ ඇතුළත පුදුම සුද්ධියක් වෙන බව කාටවත් තේරෙන්නේ නැහැ. උගදෙනෙක් කියන්නේ මේ ස්වාමීන් වහන්සේ ගාව රහසක් තියෙනවා කොහොම හරි අල්ල ගන්න ඕන කියලා මේ ගුරු මුස්තියත් තියාිනවා කියලා හිතනවා. නෑ, Taman භාවනා කරනකොට ඇතිදී ඇති හැටියට හෙලි කිරීමේ හෙලි කරන්න බැරි බව මම පිළිගන්නවා. මොකද අපි ඒ තරම්ම දවසට පච කියනවා වැඩි. කතා කෙරුවොත් සම්පප්පලාප යන්නේ. කවදාහකත් අපි මේ වගේ කාරණාවට සාපේක්ෂව කතා කරලා නැහැ. දැන් අපි අද දවල් දැක්කනේ කී දිනෙක ලියනවද ලියන ලියන එකන අදාළ කාරණා පන්නලා නේ ලියන්නේ. ඒ ලියපු කටියට දොස් කියනවා එහෙම නෙමෙයි මේ. මේක තමයි හැම වෙලාවෙම වෙන්නේ. ඒක නිසා ආස්වාසය කරනකොට මට ආස්වාසය වැටුණා. මෙන්න මේමයි. ප්‍රශ්වාසය කරනවා ප්‍රශ්වාසය වැඩුණා මෙහෙමයි. ඒකට මට සද්දයක් ආවා. ඒතර මගේ හිත සද්දයකට ගියා. සද්දෙට මට මෙහෙම වුණා මෙහෙමුණයි කියලා ලිව්වට කිසිම දෝෂයක් නැහැ. පොඩ්ඩක් ඉඩ දෙන්න මට තව ඩිංගිත්තක් විස්තර කරන්න. එහෙම අපි සද්දයක් ඇහුණයි කියන්නකෝ. එහෙම සද්දයක් ඇහි නැතුණට සද්දේ අපි හිතුවර දිගටම හිටින්නේ නෑනේ. සද්දේ යනවා. ඊට පස්සේ දැන් හිත එනවනේ ආපහු එක්ක ආනාපානෙට හෝ නැත්තම් ඉන්නේ ඉරියව්වට පිට ගියා. අපි කිව්ව සතිය ගන්නවයි කියලා කිව්ව. සමාධියත් ගන්නවා. වෙන අරමුණක් ඉදතර කඩාවැටෙනවා. ඊට පස්සේ ওই ඒ එන අරමුණ කවදාවත් හිතින්නේ නැහැ. ඒව මේ ලෝකේ නැහැ මේක. එනේව යනවා. ගියාට පස්සේ ආපහු තමන්ගේ කුරුදු තැනට, තිප්පොලට, කම්මට්ටානෙට අරමුණට ආවයි කියලා හිතන්නේ. ඉතින් එතකොට මේ යෝගාවචරයට හිත පිට ගියයි කියලා ඕනනම් කනගාටු වෙන්නත් පුළුවන්. පිට ගිය හිත ආපහු ආවයි කියලා සතුටු වෙන්න පුළුවන්. මේ ආපහු ආවයි කියලා සතුටු වෙන්න පුළුවන් ගතිය කවදාකවත් අපි දකින්නේ මේක විනිවිද පේන්නේ අපට. ඒක මේ තමන් විසින් භාවනා උපයාගත්ත දෙයක්. පිට ගියා කියලා කන පින්නම් ගන්නවා මිසක්කා. නඩු කියනවා මිසක්කා. අර උනත් එක්ක හැප්පිලා චෝදනා කරනවා මිසක්කා. මේ පිට ගියේ හිත ආපහු අරමුණට ආවනේ. ඒක මේ ස්වභාවයෙන් වෙච්ච දෙයක්ද නැත්නම් මම කලින් භාවනා කරලා කමටහන් සුද්ධ කරපු නිසා වෙච්ච දෙයක්ද නැත්නම් බයලජ්ජාව නිසා වෙච්ච දෙයක්ද කියලා. ඒ නැවතත් ආවට පස්සේ අතපය කැඩිලා නැහැනේ. ආයෙ සතිය පිටවන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා පිට ගියම් මොකද තිවරද්ද නැවත ඒ තිබුණු තත්තර ගන්න පුළුවන්. ඉතින් මේක මේ විනිවිද දකින්න බැරි මේ කාරණාව විනිවිද දැක්වීම සඳහා බීජගණිතමය සමීකරණයක් කියලා දෙනවා බුරුම කට්ටිය. බුදුම ස්වාමීන් වහන්සේලා හොඳට භාවනා කරලා යම් කිසි කෙනෙක් හරියට වාර්තා කරන්න දන්නවනම් ශබ්ද මෙහෙමයි වේදනාව මෙහෙමයි හිතුවිලි මෙහෙමයි ඒ ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න කරනවා. හොඳයි තමයි හොඳට සතියේ අරමුණේ සක්මණේ හෝ වේවා පරියංක හෝ වේකිය. ඉන්නකොට අපි හිතමු සද්දක් ආවා. දැන් Tamanට විශ්වාසද ඒ සද්දේ එන්න ඉස්සෙල්ලත් හිත තිබුණේ සතියේ කියලා. දෙක ප්‍රශ්නයක් අහලා යකින් අහගන්න ඕනේ යන්න ඉස්සෙල්ලා උඹ සතියෙන්ද හිටියේ. මොන සතියෙන්ද සද්දෙට පිට ගියා. හරි. දැන් සද්දේ වුණාට පස්සේ ආයෙත් අරමුණට සතියට හිත ආවද එහෙම නැත්නම් මේ සද්දෙට ඉස්සරයි පස්සරයි තිබුණේ සතියද මෙන්න මේක සපේලා උත්තර දෙන්න පුළුවන් නම් ඒ ස්වාමීන් වහන්සේලා අපිට සතුටු වෙන්න කාරණාවක් තියෙනවා. එහෙමනම් ඒ මැදි වෙච්ච සත්‍ය සද්දෙන් කිසිම කෙලෙසයක් ඇති කරලා නැහැ. ඒ කෙලෙස් අහෝසි වෙලා. පටන් ගන්නකොට සතියෙන් නම් සිද්ධියෙන් පස්සේ සතියෙන් නම් තියෙන්නේ අතරමැද කෙලෙසේ කෙලසෙන්නේ මෙන්න මේකට සමාදම් වෙන්න පුළුවන් නම් මොන්න තරම් වාසනාවක්ද බලන්න මේ ලෝකේ ඉන්න ගමම අපි දුක් අහෝසි කරන ක්‍රමය දන්න. කෙලස් අහෝසි කරන ක්‍රමය දන්නවා. කර්ම අහෝසි කරන ක්‍රමය දන්නවා. ඕනේ සංසිද්ධියක් වෙච්චාම ඊට කලින්ම සතියේ ඒ අමලියට කරදරයට පස්සේ සතියේ. ඉතින් මේකක් මේ විදිහට දැකලා වාර්තාකරනද අපි කොච්චරක් මේ එන හදිසි අනතුරු වලට වෛර නොකර ඉන්න පාද කියලා හිතන්න වෛර කෙරුව කවදාකවත් මේක දැක් ගන්න බෑ. අපි කරන්නේ එන එන එන එකට වෛර කරනවා. ඉතින් වෛර කෙරුවට පස්සේ ඒක ගියාට පස්සේ ආපු ආව සතියේද යන්න ඉසල තිබුණේ සතියද කියලා දැනගන්න හිතේ වික්ෂිප්ත වැඩිද ඒක නිසා කියනවා ඒක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේක විනිවිද දකින්න බැරි කාරණාවක් පුද්ගලිකව නම් කොහොමඩක්වත් බෑ හොඳට භාවනා කරලා හොඳට බණ අහලා හොඳට කමඨහං සුද්ධ කරපු කෙනෙකුට බුදුරජාණන් වහන්සේ අපේ හිතේ වැඩ කරන හොඳ පැත්තක් අපට පෙන්නලා දෙනවා. හිත පිට යන එක කර්මානුරූපව හෝ හේතුඵල ධර්මයෙන් වෙයි. නම ආපහු එන එක බලන්න එතකොට කීත හැකි යන්න ඉස්සලා සතිය අතරමැදදී සද්දට වේදනාවට හිතියට කැළඹුණා. ඉවරනට පස්සේ සතියේ නම් මේ අතරමැද කෙලස් නැහැ කිව්වහම අපිට බුදුන් ඇසුරු කිරීමේ පරෝජනේ තේරෙනවානේ. භාවනා කිරීමේ පරෝජනේ තේරෙනවානේ. සීල ක්‍රපිකේ පරෝජනේ තේරෙනවානේ. නිකමට හිඳන්න කැලයක් මැද ඉතාමත්ම නිශ්චල වතුර වලක් තියෙනවා. ඔය එබිල බැලුවොත් මූණ පේනවා. ඒ වතුර වලේ එහා යූරේ ඡායාව පේනවා. ඉතින් කෙනෙක් ළඟට ගිහිල්ලා මේ ඌර වතුර දිහා බලාගෙන බේනවා මේ වතුරේ තියෙන ස්වභාවය කොච්චර පිරිසුදු කියනවනම් අඩියක් පේනවා. බලන මිනිහාගේ ඡායාවක් පේනවා. ඒකට කොටත් පේනවා. දැන් ඔහොම බලාගෙන ඉන්නකොට කොලයක් වටනවා කියලා හිතන්න මේ වතුර වලට. ඉතින් අර මූණේ හැඩේ වෙනස් වෙනවනේ. ඒකට කොටේ ඡායාව වෙනස් වෙනවනේ. පතුල වෙනස් වෙනවනේ. නමුත් නැවත කොළ වැටෙන්නේ නැත්නම් අර වතුර වලට මොකද වෙන්නේ? ආයෙ තැම්පත් වෙනවානේ. තැම්පත් වෙන පස්සේ ආයෙ මූණ පේනවානේ. ඉතින් එක කොලයක් වටනවායි කියලා මැරෙන්න ගෑ ගහන්න පටන් අරගත්තොත් ඔය ගෑ ගහිල්ල නිසා වතුර බොර වෙලා මොනක් බලා ගන්න හම්බෙන්නේ. ඒක නිසා මේ අපේ පිරිසුදු භාවනා කරන මනස නිසල විලක් වාගේ. ඒකට මොනවාරි වැටි වැටුණට බය වෙන්න එපා. ඔගේ විලේ ස්වභාවයේ සමතුලිත වෙනවා, ඡායාව පෙන්නනවා. ඒක නැවත තැම්පත් වෙනවා. ඒක මේ භාවනා කරලා ගන්න එකක්ද මේ කොලේ වැටීම නතර වුණාට පස්සේ ඒ වතුර තැම්පත් වෙනවා කියන එක මේ තටවන්න ඕන දෙයක් නෙවෙයිනේ. ස්වභාවේ වතුරේ හැටි. මේ සාරිපුත්‍ර සංසදාන් කළ තුන ඔබ දැනගත්තත් නොදැනගත්තත් හිතේ නිතරම සමාධිය තියෙනවා. ඉතින් ඔබ කන බින්දම් ගහන්න ගත්තොත් චෝදනා කරන්න ගත්තොත් නැහැ. ඉතින් ඒක මං කියන්නේ ජීවිතේ මල් විහිම්පල්. හැම වෙලාවෙම චරිතුරු ගන්නවා වැරදිච්ච ඒවා ගැන කතා කරගෙන. මේ ඔක්කොම තියේදී වතුර වතුරට ගොලයක් වැටෙන්නේ නැත්නම් නැවත වතුර සමතුලිත වෙනවයි කියන එක බුදුහාමුදුර අපිට දීපු දෑවැද්දක් නෙවෙයිනේ. මේ වතුර අපිට කරන විශේෂ සංග්‍රහයක් නෙවෙයිනේ වතුරේ හැටි. ඒ වගේම තමයි මේ හිතට කෙලෙසයක් આવොත් කැළඹෙනවා. ඒකට කියනවා කුප්පනවා කියලා. කිපෙනවා කියලා. ඒ කෙලෙසයක් නැතුනට පස්සේ ආය සම්පූර්ණ සංසිඳිලා ආය කිපෙන්නේ. අන්නේ සංසිඳිච්ච තැන දකිනවනම් එක කෙලෙසකින් අනිත් කෙලෙසකට ගැම්ම යන්නේ ඒක සම්පූර්ණ 100%ක් ආය සංසිඳලා යන්නේ අපි සංසිඳිච්ච තැන බැලුවොත් කෙලෙස් පැත්තත් එක බලනකොට භාවනා කරත් භාවනා නොකරත් අපි ළඟ තියෙන මනුස්ස මනස. ඒක මුළු සංසාරෙම තියෙන තීර්ෂම් මනසකට, දේව මනසකට, പ്രേත මනසකට වැඩිය උත්තරම මනසක්. ඒකයි කියන්නේ දුර්ලභෝ manussත්ව පටිලාභෝ. නමුත් අපි වැරදිච්ච දේවල්, පරිසිච්ච දේවල් කියලා කනපින්දම් ගහන්න ගත්තොත් මේක දෙයියෝ අඩිය තියන්නේ නැත්නම් බවටපත් වෙනවා. මේක හුණියම් පොළක් බවටපත් වෙනවා. මේක මා කාලකන්ණි මුස්පෙන්තු තැන බවටපත් වෙනවා. නිසා භාවනා කරන යෝගාවචර කවදාකවත් Tamanට සාප කරගන්නේ නැහැ. එයා හිතා ගන්නවා මම අද මෙතෙන් ආවේ ගොඩාක් කල් අප්‍රමාද වෙලා. ගොඩක්කල් සතිය පිහිටුවලා. මේව නෙවෙයි කනගාටු වෙන්න ඕනේ කාරණා. කනගාටු වෙන්න ඕනේ කාරණා මගේ දින් සතෙන් මරණ කනගාටු වෙන්න ඕනේ. මම හොරගමක් කරන කනගාටු වෙන්න ඕනේ. මම කාමීත්‍යචාරයක් කරන කනගාටු වෙන්න ඕනේ. මම හිතාමතා බොරුවක් කියලාම කියවනම් කනගාටු ඒක නොසන්ඩාල් නොකෑමන දහබතුර පට්ට බඳුරු වැඩක්. මේ හිත කැළඹෙනවයි කියන්නේ මොකද්ද කනගාටු වෙන්න තියෙන්නේ. කැළඹිලා ආය සංසිඳනවනේ. මේ සංසිඳන බව තමයි බුදුහාමුදුර අපිට දීලා තියෙන දෑවැද්ද. ඒක දැකගත්තොත් ඒක මම උපත්්‍යම ලැබෙච්ච මගේ සහජයක් කියලා දැනගත්තොත් කවදාකවත් තව මිනිස්සුයෙකුට නිග්‍රහ කරන්න එකක් නෑ. Tamange ගුණේ දන්න කෙනාට කිසි කෙනෙක් කොන වැරද්ද කරත් තේරෙනවා. ඔය කොච්චර වැරදුනත් එවනේ හැදෙන්න ඉඩ තියෙනවා. Tamange මේ පොඩි වැරද්දට සමාව දෙන්නේ නැති මිනිහා වෙනකේ වැරද්ද දැකම ඔක කපන්න ඕනක මරන්න ඕනක හිරේ දාන්න ඕන ඔක මර ඉතින් নানা ආකාර ප්‍රශ්න. අපි ලොකු සංහසේ ලියලා තියෙනවා උන්වහන්සේගේ විවේකීව ලියන සටහනක කෙනෙක් සිය සැරයක් වැරද්දක් කරන්න පුළුවන්. සමාවදීම් පිළිබඳව මසුරු වෙන්න එපා. ඒ මනුස්සයාගේ වැරද්ද උඹට තියෙන සමාවදීපේ උඹ සමාවුන දුන්නොත් උඹ ඒකට බයිර කරනවා. බයිර කරනකොට උඹ හිතන රක් කරනවා. උඹ සමාවදීපා. හැබැයි මම එකක් කියන්නම් ඔබට 101 වතාවටත් ওই කාලකන්‍යා ওই වැරද්දම කරන්න පුළුවන් 101 වතාවටත් කරන්න පුළුවන් මසුරු වෙන්න එපා මියකා 102කටත් කරන්න ඉඩ තියෙනවා ඊට පස්සේ තිනවා ඒ වුණත් අසාධ්‍ය රෝගීනුත් සුව වෙන තැන් තියෙනවා 102කටත් සමාව දීපන් කවදාත් ඒකට බුදු කෙනෙක් දොස් කියන්නේ නැහැ මේ අනුන්ට සමාව නෙවෙයි තමන්ගේ හිත වැරදුණයි කියලා තමන්ගේ හිතට දෙස් දී ගන්න එපා. ඒකේ නාඩ භවනා ජීවිතයක් නෑ. ඒ මනසට තියෙන්නේ අපා ගමනක්, කටුකොලක්, දූවිලි ගොඩක කටු ඇත්තක් ඇදගෙන ගියා වගේ ඇවිසිල්ලක්. නමුත් මං කියන්නේ මේ භාවනාව පටන් ගත්තේ නැති සීලයක් නැති සමාධියක් නැති කෙනෙකුට මේ ක්‍රමයට පවවෝසි කරන්න පුළුවන් කියලා. හොඳ සීලයක් තියෙන, හොඳ සමාධියක් තියෙන, හොඳ සතියක් තියෙන, හොඳ සද්ධාවක් තියෙන කෙනෙකුට යම් මට්ටමකට ආවට පස්සේ හිතා ගන්න පුළුවන් මේ හිත කෙලසෙන එක හිතේ හේතුඵල ධර්මයක්. අපි නිකලස් මනස විතරක් සමාදන් වෙමු. කෙලස් තියෙන පැත්ත කතා කරන්න යන්න බෑ. ඒකට අහන මනුෂයාගේ හිත නරක වෙනවා. ඒකට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ මුවින් නොබැන හිටපන්. කාගෙන කාටවත් ඔක් කියන්න යන්න බෑ මොකද මේ අනිත් ඔක්කොමලා තියෙන දුකේ කවුද ඉන්නේ අපේ දුක් අහලා සන්තෝෂ කරන්න පුළුවන් හැම එකම මේ විදවනවා. අවිධානයේම නෙවෙයි අනික් මිනිස් ඔක්කොම සාන්ත දාන්ත ගමනේ ඉන්නේ මං විතරයි විසඳ විඳවන්නේ කියලා. ඒ කියන්නේ ඌ දන්නේ නැහැ. අනික් මිනිස්සු ගැන දන්නේ නැහැ. හැම කෙනාම ඉන්නේ එකම අසුචි වලේ. ඔක්කොම අමු නරබණුවෝ. ඔක්කොම අසුචි පණුවෝ. කහගවත් නැහැ සුද්ධවන්තකම. ඉන්සා අසුචි ඉන්න කියලා කිව්වම මොකද්ද වෙනද? ඒ වගේ දැනගෙන ඒකෙන් ගොඩ එන්න තියෙන ක්‍රමය තමයි හිත කැඩෙනවා. කැඩුනට පස්සේ හොඳට බලන්න කැඩෙන්න හේතු වෙච්ච සද්දය හෝ වේදනාව හෝ හිතවිල්ල කවදාවත් එක දිගට යන එකක් නෙවෙයි. ඒක ඒක විශේෂම නැති වුණාට පස්සේ හිත නැවතත් අර වතුර විල තැම්පත් වෙනවා. අන්නේ තැම්පත් වුණාට පස්සේ මතක තියාගන්න මේ කැඩෙන්න ඉස්සෙල්ලා සතිය තිබුණද කැඩුනට පස්සේ නැවතෙනකොට සතියද තියෙන්නේ. ආන්න ඒක දන්නවනම් බුරුම ස්වාමීන් දෙනවා නම්බු නාමයක්. එයාට තනියෙන් භාවනා කරන්න පුළුවන් දැන්. කමඨාන් සුද්ධ කරන්න ඕනේ යන්න ඉස්සලා සතිය තුන නැද්ද දන්නේ නැහැ. ගිහලා ආට පස්සේ සතිය තුන නැද්ද කියලා දන්නේ නැත්නම් ඉතින් කවුරු හරි ළඟ ඉඳලා යාට කියලා දෙන්න ඕනේ. පුළුවන් තරම් ආනාපානෙ දැකපු වෙලාවට හොඳට ඔක විස්තර බලලා හොඳට ස්වභාව ලක්ෂණ ආකාර සටහන් බලලා හොඳට ටික තහවුරු කරගන්න. තහවුරු කරුවට හද්ද දෙන්නේ නැති එක නැත්නම් හද්ද එනවා. වේදනාව එනවා. ඊට පස්සේ ආපෞ සරයක් අලුතෙන්ම යෝගාවචරයක් විදිහට සද්දෙන් පස්සේ ඇවිල්ලා ආය ආනපන පිහිටවල බලන්න. පිහිටවන්න පුළුවන් නම් අතරමැද කෙලස් නැහැ. අතරමැද තියෙන මේ කංකරච්චලේ අහෝසි වෙලා තියෙන්නේ. ඉතින් ඒතුල තීරුම් අරගන්න මේ ජීවත් වෙද්දිම කර්මය ක්ෂය කරන්න පුළුවන් ක්‍රමයක්. ඒක බුදුන් පෞරුෂත්වයක් වුණා. ඒකට බුදුම විප්ලවීය චින්තනයක් අවශ්‍යයි. ගොඩාක් අත්දැකීම් තියෙනවා. ගොඩක් බණ අහලා තියෙනවා. ගොඩක් කමඨාන සුද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමන් පිළිබඳ ලොකු අනුකම්පාවක් තියෙනවා. මම බුද්ධ පුත්‍රයෙක්. මම මේ කවුරුහරි රවටන්න භාවනා කරන කෙනෙක් නෙමෙයි. මම බුද්ධ දුහිතෘ කෙනෙක්. මම ළඟ යම් ප්‍රමාණයකට සතිය දැන් තියෙනවා. මම මේක වාංගුවටම තියලා අල්ලන්න ඕනේ. මේ වැටෙන්න ඉස්සලා සතියෙන්ද හිටියේ. පැටලුණාට පස්සේ සතියෙන්ද ඉන්නේ. එහෙනම් අතරමැද කෙලස් නැහැ. අතරමැද මොනවද වුණත් ඒකෙන් කංකර කංකරච්චලක් වෙලා නැහැ කියලා මෙන්න මේක එන්න පටන් ගත්තට පස්සේ ඒක බෝ වෙන ලෙඩක් බාටපත් වෙනවා. එහෙම කෙනෙක් ළඟ ඉන්නකොට හිත කරදර ගන්න හිතෙන්නේ නැහැ. මොකද ඒ කෙනා පෙන්නන මේ හිත කරදර ගැනීම කාලකන්‍යගේ වැඩක්. හිත කරදර නොගෙන මට දැන් නැවත ආපහු සීලේ කැඩිලා නැහැ, අතපය කැඩිලා නැහැ. මට සතිය පිටවන්න පුළුවන් කියන හැකි සංඥාව ගත්තා නම් යෝනිස්පංචකාරය ගත්තා නම් ඒ දේ පොඩි දරුවට උනත් තේරෙනවා. තිරිසනට උනත් තේරෙනවා. කලබල වුණොත් කොරස් කටේවත් අත දාගන්න බෑ. ඒ නිසා මුළු භාවනාවෙම අපි මේ විනිවිද බලන බැරි දේ තමයි දුක් හිත් කරදර නොගන්න දන්නවනම් බුද්ධ පුත්‍රෙක් කියයි. මොකකින් හරි හිත් කරදර ගත්තනම් කක්ක තමයි. අසුචි තමයි. අපාය තමයි. ඒ නිසා කවුරු හරි දුක් කරදර ගන්න කෙනෙක් ඉන්නවනම් දකින්නවත් පතන්න එපා. මොකද ඒක ගෑවෙන කක්කාවක්. කාගෙන කරවගෙන කරන්න ඕන යුතුයකන්ඩික ඉෂ්ට කරන මිනිසෙක් ඉන්නවනම් ඒ මිනිසයා පිටිපස්සේ ගිහිල්ලා ඇසුරු කරන්නේ. ඒ නිසා කවදාකවත් Tamange නැතිබරකම් චරිචුරුකම් කාටවත් කියන්න යන්න එපා. මොකද මේ හැම එකම ඉන්නේ දෙකට කැවිච්ච පණුවෙක් වගේ ගැහි ගැහි. කොට දාපු මාළුවෙක් වගේ පෙලි පෙලි අපිට සලකන්න කවුරක්වත් නැහැ. අපි ඔය හිතන හැම කෙනෙක්ම අපි හිතාගෙන අර කරයි මේ කරයි කියලා මරණ චිත්තක්ෂණේ උන් තීරම් බලන්නේ ඔක්කො අපි පෙට්ටියකට දාලා වලයක දානවා. එහෙනම් ඔතල වතුර එක දාන. එහෙනම් ගින්නට දාලා ගෙදර යනවා ඉක්මනට මල පෙරේද පිටිපස්සෙන් එයි කියලා. නිකමට හරි ඔය වලලායන එක පිටිපස්සෙන් ආවනේ. අනේ ගුරුකම් කරලා බෝතලයක දාලා ඈත කරදේ වලලෙන් එහා පැත්තේ ගිහලා දාන ඔය ඔක්කොම ප්‍රේමකම් ඔක්කොම මේ උණුසුම ටික තියෙනකන් තමයි. බැරි වෙලාවක්වත් ගඳක්වත් නම් එවන්න එපා ගියාට පස්සේ නම්. තන්නේ කර විරුද්ධ වෙන්නේ නෑ ටික විතරයි. අනික පින්සනම් වල දන්නේ නැති මල පෙරේති කියලා කරබනින්දී. গিදරේ වුණා අල්ලලා බෙල්ලෙන් අල්ලලා කුප්පියකට දාලා කර දිවලල්ලක දානවා. ඒක නිසා ඔයගොල්ලොත් එක්ක නිකන් වැඩි සෙනේ තියාගන්න එපා. දැන් සාමාන්‍ය අල්ලපගිතර මිනිස්සුත් එක්ක වගේ සාමාන්‍ය ඇසුර තිබ්බට කමන්නේ නැහැ. එහෙම නැති දෙයකට ගියොත් එහෙම ඒ බන්ධනය නිසා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරනවා කොහොමද කෙරුවක්වත් ඔයගොල්ලෝ නාකි වැඩි ඇත්තටම නාකි වැඩි මේ වහන්න. ඒක නම් කියන්න ඕනේ. ඉතින් ඒ නිසා මේව කිව්වට පිළිගන්නේ නැහැ. ඉතින් අපිත් බණ අහලා තියෙනවා, අපිත් භාවනා කරලා තියෙනවා, අපිත් හාමුදුරු ඇසු කරලා තියෙනවා. කවදාවත් මේව කියලා දීලා නැහැ. මොකද මේ අපි නිකම්ම පැදුරට නාග වෙලාද කියලා පිළිගන්න කැමති නැහැ මේවා. දැන් මම ඒකයි මුලින්ම කිව්වේ මේ නිකන් කරුණුගුණ කිරීමක් නෙවෙයි සාරිපුත්තු සාංශේ කරන්නේ පිළිවෙල ගමනක් තියෙනවා මේක. ඒ පිළිවෙල ගමන කරන්න බෑ අප්‍රමාදයේ දන්නේ නැත්තම්. ඒ පිළිවෙල ගමන කරන්න බෑ සතිය දන්නේ නැත්තම්. ඒ පිළිවෙල ගමන කරන්න බෑ මේ අත ගන්න අද ගන්න අත් දකින්න අත් දකින්න දැන ස්පර්ශය මොකද්ද කියන එක කියා ගන්න බැන්න. කොහොමද කැඳේ කල බීරෝගේ යමක් කියලා දෙන්නේ? ඒ නිසා මේක නිකම්ම නිකම් කඳුරුනේ කීමක් නෙවෙයි. මෙතෙන් දෙනෝට කියනවා ඇවැත්නි මේක නම් විනිවිද දකින්න බෑ. මේක හිතා ගන්න බැරි දෙයක්. මොකද්ද? ඔය කොච්චර කම්කටොළ වුණත් අම්මා මලත් ගෙට ගිනි ගත්තත් ඉස ගිනි ගත්තත් සමාධිය පවත්වන්න පුළුවන්. සතිය පවත්වන්න පුළුවන්. නැත්නම් කොහොමද පටාචාරාව? නැත්නම් කොහොමද අඟුලිමාල මේ කඩුවක් උසන තෝ මරනවා කියන යන මනුස්සයර බුදුහමෝ ධර්මයේ තේරුම් කළද? අසුචි කතක් අතකට යනහට පොඩි දරුවට කොහොමද මේ බරින් පුතම් මේ කැමති පැවිදි නැත්නම් පැවිදි වෙන කැමති නැද්ද කියලා අහන අහලා ඔය එතන පන්සි සමාදන් කරවලා තට්ටේ ගහලා ඉත මේ පැවිදි කරලා උපසම්පදා කරන්නේ නැහනේ බණ කියන්නේ ඉතලා නිකම් මේ අසුචි කතා කරන යන කොල්ලෙකුට නෙමෙයි කතා කරන්නේ කොහොමද වැඩේ වෙන්නේ? එයාට මතු කරලා දෙනවා උඹට ඕනේ නම් ඕන කලබල අවස්ථාවක සතිය තියෙන. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ඒ සමිද්දි සූත්‍රයේ එහෙම නැත්නම් කිම්මූලක සූත්‍රයේ සදාධිපතේය සම්බේධම්ම. අපි ඔය කොච්චර කෙරුවක්වත් ඔය හැම චිත්තක්ෂණයකම සතිය තියෙන. පුළුවන් නම් අල්ලපන්. නෑ කිව්වොත් හුනියමක්. නෑ කියන්න ගියොත් ඒක කන බින්දවක්. එහෙම කෙනෙක් ඇසුරු කරන්නත් එපා. ඔය හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා. පුළුවන් නම් අල්ලපන්. ඒ සතිය අල්ලන්න යන කෙනාට කනපින්දම් ගගා ඉන්න වෙලාවක් නැහැ. චරිචුරු ගගා ඉන්න වෙලාවක් නැහැ. බලන්න තියෙන මේ අතක් කැපිලා ලේ යනවා. ඒත් මම සතියෙන්ද ඉන්නේ. ඔය අපේ විසිබහින හාමුදුරන්ගේ පුතා. එයා භාවනා කරන මිනිසෙක් නෙවෙයි. මේ හෙලිකොප්ටර් පයිලට් කෙනෙක්. ඉතින් එයා ඉන්නේ හෙලිකොප්ටරේට වෙඩි තිබ්බා. විනියමයේ මයිංගමක ඉන්නයි. පොල් ගත්තයක් විතර උඩ යනකොට ගහපුවාම හෙලිකොප්ටර කඩාන වැටලා අගුල් ඔක්කොම හිර වුණා. මේ හෙලිකොප්ටර ගිනි ගන්නවා දැන්. එතකොට දොරවල් අරින්න බෑ. ඉතින් මෙයා බෙල්ට් එක දාගත්ත ගමන් හිර වෙලා. එයාගේ කෝපයිලට් කරලා තියෙන දේ මොකක්ද යන වීදුරුට ගහලා. මෙයාවත් එළියට අරගත්තා. ගන්නකොට මේ මූණ ඇතුලේ ඇට කුඩු වෙලා මූණ ඇතුලේ ඇට කුඩු වෙලා. කතා බතා කරගන්න බෑ. පණිවිඩයක් කරලා වල අනිත් හෙලිකොප්ටරේ එන්න විනා පැය 6ක් ගියාලු. ඒ පැය 6ේම සතිය තිබුණා. එයාට මතක් වුණාලු මේ හෙලිකොප්ටරට පයිලට් කරන්න යනකොට මේ විහාරේ උඩින් අපි යන්නේ වැඳ වැඳ මතකයිලු. ඊළඟ ඇක්සිඩන්ට් වෙලා ආපහු එනකොට ඒ විහාර ළඟ එනකොට ආයෙ වැඳලු මෙයා. මේ මූණ ඇතුලේ ඔක්කොම ඇට කුඩු වෙලා ලේ ගලනවා. ඒ ලේ කැටි ගහිලා හුස්ම ගන්න බැරි වෙලා. දොස්තර දැකපු ගමන් මෙතනින් කැපුවා. ඔපරේෂන් නැහැ හිරි වැටිලි මොකොත් නැහැ කැපුවලු එයාට එතකොට හුස්ම ගන්න පුළුවන් වුණාලු ඊට පස්සේ දවස් 14ක් මම කම්බි දාලා බැඳලා මේක කන්න දෙන්නේ මෙතන මේක ඇතුලේ මිනී කුණු ගඳයිලු තමන්ගෙම ලේ කුණු වෙලා මේ හකුවට ඔක්කොම කඩලා ගිහිල්ලා දවස් 14ක් ගියාට පස්සේ ඉඳන් ඉන්නේ තන්නේ කර අපායේ පුදුම සතියක් කිව්වා මේ බෙල්ල කවනකොටවත් වේදනාවක් නැහැ මොකක්වත් නැහැ ඉතින් මං කියව බලපන් අපි භාවනා කරන අපිට ඕක කියන කොටත් ඇඟ හිරි වැටෙනවා. මේ භාවනා නොකරු මිනිස්සෙක් කියනවා ඒ ඔක්කොම සිද්ධි හොඳට පේනවලු. action replay slow motion දාලා පෙන්නනවා වගේ. ක්‍රිකට් කැච් එකක් ගියාට පස්සේ පෙන්නන්නේ ඒ clip එකම ආපහු සැරයක්. ගෙන්නලා මං විස්තරය අහගත්තා. ඒ අමලි කරදර තියේදී සිද්ධිය ඉතාම slow motion එකේ පේනවලු Tamand වෙනදී ඔක්කොම. ඉතින් ඒ වගේ කෙනෙකුට පුළුවන් නම් භාවනා කරන කෙනෙකුට කැස්සයි කියලා ඔච්චර හිතවිල්ලක් ආවයි කියලා ඔච්චර නටන දෙයක් නැහැ. හැබැයි භාවනා නොකරපු කෙනෙකුට මේක ප්‍රශ්නයක්. සතිය නැති කෙනාට අප්‍රමාදී නැති කෙනාට සද්ධාව නැති කෙනාට පුරුදු වෙලාගේ නැති කෙනාට පුරුදු වෙච්ච එක නම් මතක තියාගන්න මේ කරදර එන්නේ Tamange සතිය ඔප්නම් වණ්ඩයි මේ කරදර එන්නේ මේ සතිය විවිධාංගීකරණය කරන්නයි මේ කරදර එන්නේ සතියට වහංගු වෙලා ඔබ පැනපන්. එnde ende ende ඒක කරන්න ගියාම මට කියන්න තියෙන්නේ ඒක කිසිසේත්ම ඒක සෙල්ලක්කාරකමකට පාවිච්චි කිරීම වයසම තරඳා පවතින්නේ නැහැ. ඕන පොඩි එකෙක් කල්ලනවා නාකියුරුණ තලතයි. නාකුණා කියලා එහෙම නරකක් වෙන්නේත් නැහැ. ඒකට නම් හරි කැමති ඉති කට්ටිය. නගුණා කියලා කිසිම ඔයගොල්ලෝ හිතාන හිටියට මේ හැපෙන්නේ කන ඇහෙන්නේ කියලා එක තන්නේ කර බොරුවක් මම හිතට දාගත්ත දෙයක්. ඕනේ දෙයක් කරතයි. ඒ වගේම පොත දැනගෙන හිටියා නැහැ කියලා කිසිම ප්‍රශ්න දාන දීලා තිබුණා නැහැ කියලා කිසිම ප්‍රශ්න දායකව තරහ වෙන්න එපා මම එහෙම කිව්වට දායකව ඇවිල්ලා ඉන්න ඕව තරහ ගත්තොත් හිට දාන දෙනෙකුත් නැහැ දාහනේ දුන්න නැහැ කියලා ඔගේ ප්‍රශ්නයක් නැහැ මේක තීරුම් ගන්න එක මනුස්ස මනසක ගැබ්බෙලා තියෙන මූලික මානව අයිතිවාසිකමක් මේකට යන්න බුදුහමතුත් එක ටිකක් දුර යන්න ඕනේ. දැක්ක ගමනින් ගන්න බෑ මුල් මුල් පියවර ටික කරාට පස්සේ උන්වහන්සේ හෝ නැත්තම් උන්වහන්සේගේ සාරිපුත්තු සාංශ කියන ගෝලයා හෝ ඒ මනුස්සයාට ඇති කරගත්ත ධර්ම ටික අඹා අඹා හැඩ ගන්නව ගන්නවා විවිධාංගීකරණය කර කර ඒ මත ඉඳගෙන මේක දියුණු කරනවා භවනා නොකරන එකට හිතන්නවත් බෑ මේ කර කංකරච්ච ලස්සේ මේ ගෙන්ද ගම්පලේ කොහොමද භවනා කරන්නේ මේ කොඩි ගැසට කොහොමද භාවනා කරන්න කියලා හිතන භාවනා කරපු එක නා ඒක නෙමෙයි බලන්නේ මේ සාමාන්‍ය නිස්සද්ද භාවය පුළුවන් නම් ඇයි මෙතන බැරි හැම තැනද යන්න ගියාම යම් වෙලාවක මේ විනිවිද බලන්න බැරි කාරණාව දැකපු දවසේ මනසට કોઈ ඉරියව්වත් එකයි දවසේ කොතන හිටියත් එකයි සද්ද වේදනා හිතවිලි කියන ඒවා ඒවා බීරෙක් වගේ වෙනවා සද්දවලට කන් ඇත්තේ බීරෙක් වෙනවා එයා ඇස් ඇත්තේ අන්ධෙක් වගේ හැසිරෙන හැටි දන්නවා. ඇඟට දැනුණට නොදැනෙන කෙනෙක් වගේ හැසිරෙන හැටි දන්නවා. ඥානයේ තිබුණට මොඩෙක් වගේ නිකන් ඉබ්බ කට්ට ඇතුලට ගත්තා වගේ ශිෂ්‍යත තරණය කරනවා. පණ තිබුණට පණෙන්දි කෙනෙක් වගේ ඉඳගෙන සත්‍ය අරසා කරනවා. ඒක පේන්නේ නෝන්ජල්කමක් විදිහට නමුත් සර්වචන්සගේ ඉහළම ඉගැන්වීමක් තමයි චක්කු මාසේ යතාන්දෝ සෝතවා බජිරෝ යතා ඇසත්තේ නමුත් අන්දෙක් විදිහට ඉන්න පුරුදු යනවා. කන් ඇත්තේ නමුත් නෑ වෙන විදිහට ඉන්න පුරුදු යන. දැනුව ජීවනට මූලික වගේ හිටපන්. අයිය ජීවනට කොන්ද පැණිතික වගේ හිටපන්. ඒ මොකටද ඉන්නේ? මගේ හිතේ සතිය කරලා නෑ කියලා පෙන්නන. රූප මෙනේ යයි. තමයි සතිය පාත් ගන්න පුළුවන්. ඉතින් මේක ටිකක් තෙල්ලක්කාර වැඩක්. නැත්නම් තල්ල කැඩෙන වැඩක්. අඬු කඩා ගන්න වැඩක්. ඉතින් මම හුඟක් වෙලාවට මේක කියන්නේ මේ ගෑනුන්ට බැරි වැඩක් කියලා. ඉතින් ඒකට හරි තරහයි ගෑනු කට්ටිය. නිවන් දකින්න පුළුවන් නම් පිරිමින්ද විතරද කියලා මම ඇඟට කොට වෙනවා. මං කියනවා චරිචුරු ගානේ කන්නම් කවදාකවත් නිවනක් නැහැ. මං උණ්ඩ ඔක්කොටම ගෑනු කියලා කියන්නේ. මේ ප්‍රශ්නයක් වෙනකොට චරිචුරු ගාන ඔක්කොටම මං කියන්නේ ගෑනු කියලා. නමුත් ගෑනුන්ගෙත් තියෙන පිරිම නැගතින් ඉපතිච්ච උන් පින්නුම් ගහලා පයින්නවා. උන්ට මං ගෑනු කියන්නේ උන්ට කියන්නේ පෞරුෂත්වයේ තියෙන කෙනා. ප්‍රශ්නයක් ආවට පස්සේ පස්ස ගන්නෑ කාගෙන යනවා. පිරිමින්ගෙත් තියෙනවා ගෑනු නැගතින් ඉපදිච්ච කට්ටිය චරුචුරුම තමයි. අපි අම්මා හරිම අකමැති මේ ගෑනුණකදී උපදිච්ච පිරිමි දකින්න. ගෑනුණකදී ගෑනුන්ට ප්‍රශ්නයක් නැහැ. පිරිමි නැතිවෙච්ච පිරිමින්ට ප්‍රශ්නයක්. ගෑනුණට මේ ගෑනුණකදී පිරිමි ඉන්නේ. හැම තැනම චරිචුරු ගාන වැඳ ඇරෙනවා කිසි වැඩක් කරන්න බෑ. අනේ හරිම කචල් ස්වභාවකට. භාවනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ පෙන්ලා තියෙන මේ දෙචිස්සක් මහා පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන වලින් මහා පුරුෂයෙක් වශයෙන් පෙනී ඉඳලා ආරාධනා කරන්නේ පෞරුෂත්වයේ තියෙන්න ඕනේ මේකට. පරුෂ ගතිය තියෙන්න ඕනේ. ඕනේ නම් වචනේ ලියා ගන්න සාහසික වෙන්න ඕනේ නිවන් දකින්න. සාහසික වෙන්න ඕනේ. ওই නිකන් වනව වනවා යන එක පන්නන වෙලාවක් වෙනවා. කොයි දේ කෙරුවත් හරි විදියට මේක හරි මානසිකාරයට දාගන්න පුළුවන් නම් ඕනම බාධකයක් කඩාගෙන යන්න පුළුවන්. බාධක එනකොට තමයි ඒක ඔප්නැන් වෙන්නේ. ඒක නිසා විපස්සනා කරන කෙනාට මේක තියෙන කඩින් පරීක්ෂණයක් විතරයි. මේ විනිවිද බැරි දේ දකින්න බැරි දේ දකින්න මොන මොන කරදර තිබුණා සතිය කැඩෙන්නේ නැහැ. මොන කරදර තිබුණා සතිය කැඩෙන්නේ නැහැ කියන මිනිස්යාට එතන සමාධියකුත් තියෙනවා. ඒකේ ඉහළම කෙලවර තමයි අරියත්ත ඵලය නැත්නම් අධ්‍යාත්ම මාර්ගය. නමුත් මම පෙන්වන්න හදන්නේ වමෙන් දකුණට කකුල මාරු වෙනකොට සතිය තියෙනවා කියලා අත්දැකලා තියෙනවා නම් කවුරු හරි. ආශ්වාසයේ තිබුණ සතිය ප්‍රශ්වාසයට කැඩෙන්නේ නැතුව යන බව දන්නවා නම් කවුරු හරි. සක්මන කෙලවලට ගිහිල්ලා හැරෙනකොට කඩා ගන්න නැතුව සතිය ගේන්න පුළුවන් නම් ඔන්න ඕක තමයි අපේ ගඩේ ගොඩේ භාෂාවෙන් කියන්න තියෙන ආනන්තරික චේතෝ සමාධිය. මේක වැඩිවීම සඳහා කුමක් කරන්න ඕනද? අන්නේ දේ කිරීම දැන ගැනීමට, කර දේ කිරීමට ඥානෙ පාල වීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආතනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා ශීල දිනාටම ධෛර්යය, ශක්තිය, බලය සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.